කරුකටයුතු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදට භාවනා වැඩපිළිවෙලේ තුන්වෙනි දවසටයි සම්ප්‍රාප්ත වෙලා තියෙන්නේ ධර්ම දේශනා වශයෙන් පැයටයි එළඹිලා තියෙන්නේ සියලුම දෙනා මේ ධර්ම දේශනාවට සූදානම් වෙලා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමෝ ඒකෝ ධම්මෝ පහතබ්බෝ අස්මිමානෝ ඒකෝ ධම්මෝ පහතබ්බෝ තීති අවසරයි ස්වාමින් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි යනවාද සාරිපුත්තු ස්වාමින් වහන්සේගේ ඊගාව පාඩම් පන්තියට සාරිපුත්තු ස්වාමින් වහන්සේ දසුත්තර වශයෙන් කාරණා ගොනු කරන ගමන් සංසාර ගැට ලිහලා නිවන ලබා ගැනීම සඳහා කටයුතු කරන කෙනෙකුගේ බහුකාර්ය ධර්මයේ වශයෙන් ප්‍රමාදී පෙන්නලා ඒ සඳහා කළ යුතු භාවිත කළ යුතු වශයෙන් කායගත සති සාත සහගතං කායගත සති වොන් සතුටින් වඩන්න කියලා ඊට පස්සේ දත යුතු දේ තමයි ඒ ඒ තැන් වල ඇති වෙන ස්පර්ශය. එතනින් තමයි අපි ඒ කාරණාව පටන් ගන්න පින හෝ පව පටන් ගන්න එතනින් ඒ ස්පර්ශ වෙන තැන් අල්ලගත්තොත් නැත්නම් ඒ තරමට ඒ මුලින් මුලින් කියලා දුන පාඩම් පන්ති අල්ලගත්තොත් අදහන ප්‍රශ්නේ තේරුම් ගන්න පුළුවන් මේ විදිහට සිද්ධියක් සිද්ධියක් පාසා මේ මේ කාරණා දන්නවනම් ප්‍රහාණය කළ යුතු දේ පිටු දැකිය යුතු දේ අතහැරිය යුතු දේ මොකක්ද කියලා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අහනවා. ඒ ප්‍රශ්නේ අහන්නේ මේ අහගෙන ඉන්න අයගෙන් උත්තර බලාපොරොත්තු වෙන ටීචර් කෙනෙක් පන්තිය කට්ටියකින් ප්‍රශ්න අහනවා වගේ නෙවෙයි. ඊ ගාවට මම මේ උගන්වන්න හදන කාරණාවේ මාතෘකාව මේකයි. ಉದ್ದೇಶය මේකයි කියන්නේ. කියලා සාරිපුත්‍ර සාරිපුත්‍ර උත්තර දෙනවා අස්මිමානෝ. මම වෙමි කියන මේ මිනුන් දණ්ඩ තමයි අපි දකින්න ඕනේ ඇති වෙනකොටම ඊට පස්සේ ඒක නැති කිරීමෙන් තමයි ওই කියන අප්‍රමාදය කියලා පැමිණෙන්නේ. ওই කියන කායගත සතිය බොහෝම ප්‍රනීත වෙන්නේ. ওই කියන ස්පර්ශය හරියටම හත්පසින් පිරිසින් දැනගත්ත වෙන්නේ ඒ නිසා කොතනදීද මේ මම වෙමි කියන එක අස්මිමානය කියන එක අල්ල ගන්න පුළුවන් වෙන එක අල්ලන්නේ නැතුව අතාරින්න බෑ ඒ නිසා අපි ළඟ පටන් අර ගන්නකොටම යම් කිසි කෙනෙක් කියනවා නම් මට අස්මිමානේ නෑ කියලා ඒ කෙනාට මේ බුද්ධ ආගම කියන බේත අහන්නේ අස්මිමානේ තියෙනවා තියෙන එක හරියටම කොටකල් ඇල්ලුව කෙනාට විතරක් බේත වදිනවා ඒක නිසා අබුද්ධහකම් කෙනාට දන්නේත් නෑ මේක. අබුද්ධහකම් කෙනා මෙහෙම මාතෘකාවට යොමු වෙලා නෑ. බෞද්ධ හුඟ දෙනෙක් හිතනවා නෑ නෑ මම දැනටමත් මේ දන් දීලා සිල් රැකලා මයි ළඟ මේ මම කියන හැඟීම නැතුව ඉන්නේ කියලා ඒ දෙන්නටම බුද්ධහකම වදින්නේ නෑ. මේ බේත අහන්නේ මේ භාවනා කරන්නේ මේ අසුමානේ කොටු කරගන්නයි. එයා වැඩ කරන වෙලාවේදී ලේපිට අල්ලන්න ඕන. ඇල්ලුවොත් ඒ අල්ලන හැම වෙලාවෙම අසුමානේ දුර්වල වෙනවා. ඒක නිසා ලොකු වීරත්වයක් අවශ්‍යයි. ලොකු පෞරුෂත්වයක් අවශ්‍යයි. ලොකු බුදුන් කෙරෙහි ශ්‍රද්ධාවක් අවශ්‍යයි. ලොකු ධර්ම කෙරෙහි ශ්‍රද්ධාවක් අවශ්‍යයි. ලොකු සංඝයා කෙරෙහි ශ්‍රද්ධාවක් අවශ්‍යයි. ලොකු සීලයක් අවශ්‍යයි. ලොකු සතියක් අවශ්‍යයි. මේ අස්මිමානේ එනකොටම මේ අස්මිමානේ කියලා දැනගන්න. අනිත් එක සාමාන්‍ය දෙන්නේ කටයුතු කරනකොට අනිත් එක්ක නදන් ඉන්නේ අස්මිමානේ කියලා අනිත් එක්කනට දැනගන්න පුළුවන් ඒකෙන් ඇති වැඩක් වෙන්නේ නැහැ. තමන්ම දැනගන්න ඕනේ. ඒ නිසා අපි හැසිරෙනකොට ඕන කෙනෙක් එන්නේ කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා අනිත් එක්කනට පැහැදිලිව උඟ දෙනෙක් හිතනවා දන්නේ නැහැ කියලා නෑ හොඳටම දන්නවා. මොකද ඒකෙන් දෙන්නගේ එක්කෙනෙකුටත් කෙලස් කැපෙන්නේ නැහැ. නමුත් ණය නටවන නාඩගම නටන එක්කනම දන්නවනම් ඒක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා එයා බොහොම වීර කෙනෙක්. තමන්ගේ අඩුපාඩුව දන්න කෙනෙක්. අඩුපාඩු තියෙන බව දන්නවා අඩුපාඩු මේකයි කියලා දන්නවා අසුමාන ඔලු උස්සනකොටම අල්ලනවා ඒක ලේසි නෑ මොකද අපි මුළු ජීවිතේම මෙව වසංගගෙන ජීවත් වුනේ තමන්ගේ අඩුපාඩු කන් ටික වසංග ගන්නයි අපි මේ අමුතු සભ્યත්වයක් හදාගෙන සදාචාරයක් හදාගෙන ශිෂ්ටාචාරයක් කියලා එකක් හදාගෙන අමුතු විදියකට මේක වසංගගෙන යනවා යන්න යන්න සංසාරේ දික් වෙනවා ඒ නිසා අපි මේ විසුවලි රෝගේ හැදිච්චාම බේත් කරන එක පිස්සු බල්ලු රෝගේ ඇද්දලනවා. රෝගේ වැඩි කරලා තමයි තනිව කරන්නේ. ඒකට මේ අලු පොහුල් මේ අලු කැසිල ගෙඩි අල කණ්ඩ දෙනවා. ඒකල ඇල්ලතුරක් කරනවා එකට. වැක් කරපුවාම පිස්සු බලු රෝගේ වැඩි වෙනවා. බල්ලෙක්වයි කෑ ගහන්න බඩන. ඊට පස්සේ තමයි බේත් කරන්නේ. ඉස්සෙල්ලා බලු රෝගේ වැඩි කරන්න ඕන. සිංහල වේදකමෙත් ඉස්සලාම කරන්නේ රෝග ලක්ෂණ ටිකක් උස්ස අවුස්සලා ගන්නවා. පළවෙනි බෙහෙත දෙන්නේ රේගේ අවුස්සන්නමයි. ඉතින් කවුරු හරි බය නම් අම්මෝ බෑ ඒ වේදා ගාවට ගියොත් රෝග අවුස්සනවා. ඒ බේත බියොත් රෝග ඇවිස්සෙනවයි කියලා එයා වෙන වෙඩෙක් ගාවට යනවා. වෙන බේතක් බොනවා හැමදාම පළවෙනි බෙහෙත් පන්ති විතරයි දෙවෙනි එකට යන්න හම්බ වෙන්නේ. එයා දැනගන්න ඕනේ බෙහෙත් හරිනම් මේ බෙහෙතෙන් රෝග ලක්ෂණ වැඩි වෙනවා. වැඩි කරන්නේ හරියටම රෝග ලක්ෂණයටම ප්‍රහාණය කරන්නයි ඉතින් ඒ බව දන්නෙත් නෑ හුඟා ගිහියෝ නැත්තම් හුඟා පෘ탁ජනෝ මේ රෝග ලක්ෂණ වලට බය ජීවත් වෙනවා. ඉතින් ඒ කෙනෙකුට කවදාකවත් ධර්මය කියන්නේ මොකක්ද කියලා නැත්තම් ධර්ම රසය ධර්ම ඕජාව අත්දැක ගන්න හම්බ වෙන්නේ නමුත් අපි හිතමු ඒ වෙනුවට මේ වසංගගන මවාපාගන අන්ධහැර පාගන කියන ජීවිතයට වඩා ඇති හැටිය දැක ගන්න සංතාරික උඩු පැත්ත විතරක් නෙවෙයි යාට පල්ලක් දැනගන්න යථා භූත ඥානයක් ඇති කරගන්න ඇත්ත ඇති හැටියට දැක්කන්න පෙළඹිච්ච කෙනෙක් ගැන කල්පනා කරත් බුදුරජාණන් වහන්සේ පාඩම් පන්ති හතරකට පස්සේ තමයි මේ අස්විමානීය කියන එකට කිට්ටු කරන්නේ. එතකම්ම මේක සූදානම් කරන්න ඕන. ඒක නිසා අපි ඒ වගේ දැන් මේ සාරිපුත්තු සාංශෙත් හතරවෙනි පාඩම් පන්තියේදී තමයි ප්‍රහාණය කළ යුත්තේ දකින්නේ. ඇත්තටම කියනවනම් යෝගාවචරයා ප්‍රහාණය කරන්න ඕනේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒ දුවන්නම් වාලේ දිව්වට අන්තිමට ප්‍රහාණය කළ යුතු තමයි වඩනවා වෙන්නේ. ඉතින් ඒ නිසා ප්‍රහාණය කළොත් ඒ ප්‍රහාණය කළ යුතු වශයෙන් දැකීමම විශාල ජයග්‍රහණයක් බුදුජානන්සේ සඳහන් කළා තියෙනවා. පස්සතෝ භික්කවේ ඥානතෝ භික්කවේ පස්සතෝ ආසවාණං khයං වදාමි. මේ ගැඹුරු ධර්මවල ක්ෂය වීම සිද්ධ වෙන එක දැක්කොත් විතරයි. ඒක දැනගත්තොත් විතරයි. දන්නේ නැතුව පිටිකරහා බේත් බැන්දට කවදාකවත් ලෙඩි දන්නේ වෙන්නේ නැහැ. අපිට තියෙන්නේ අපේ අඩුපාඩුකම් දකින්න තියෙන අකමැත්ත. එක දෙක අඩුපාඩුකම් නිකන් හිටියට පෙන්වන්න බෑ පීවර කීපයකින් ගියාට පස්සේ තමයි එහෙම නැත්නම් අපි පත්තින දේවල්ට ගියයි කියන්නකෝ පළවෙනි තිරේ ඇරියට පත්තින දෙයියෝ පේන්නේ නැහැ දෙවෙනි තිරේ පේනවා ඒක අරින්න ඕනේ. එතකොට දෙවෙනි තිරේ දෙවෙනි තිරේ අරින්න පුරව 5000 කොලයක්වත් තියන්න ඕනේ. ඊට පස්සේ තුන්වෙනි තිරේ අරින්න කපුවට විතරයි පුළුවන්. කාටවත් බෑ. ඒකට රාජ්‍ය අමුත් එක්ක එන්න ඕනේ. ඒකට තියෙන සෑහෙන පඳුරු පහක් උඩන් තිබා තුන්වෙනි තිරේ අරින්න. ඔයගේ තිර හතක් තියෙනවා. ඇතුළටම ගියාට පස්සේ මලකට කාපු ආයුධ ටිකක් විතරයි තියෙන්නේ. මොකක්වත් නැහැ ඇතුලේ. පත්තිනි දෙයියොත් නැහැ. කපුව වවාගෙන කන්නේ ඔය පළවෙනි තිරේ ඇරලා 5000 කොළ වලින් තමයි. කවුරු හරි කඩාගෙන ගියොත් ඔය ඇතුලේ මොකක්වත් නැහැ. ඒ අපේ પરම්පරාවේ තමයි ඇම්බැක්කේ දේවාලි. ඉතින් අපේ ලොකෝ පච්චි හොඳට බොන මිනිස්සෙක්. ඔය මොකක්වත් ගණන් ගන්න කෙනෙක් නෙවෙයි. ඒ ලොකෝ පච්චි ලොකෝ අත්තා ඒ කරගෙන ඉඳද්දි කඩාගෙන ගිහිල්ලා හත් වෙනිතර ඒක යනකම් එහාට ගිහිල්ලා කිව්වලු පුංචි බණ්ඩම කරන මගුලෙන් මට හම්බ කරගෙනවත් මොකක් කන්න හම්බ වෙන්නේ නැහැ. මොකද සල්ලි මොකක්වත් දීලා නැහැ කඩාන කඩාන ගිහිල්ලා ඇතුළට. ඒ නිසා පත්තිනි දෙයියෝ දකින්න හම් වෙන්නේ ඔය පූජාවට්ටිය අරගෙන ගියා. ඉන්නෙපාය දකින්න බොරුවනේ කරන්නේ. අනේ සමා වෙන්න ඕනේ මම මෙහෙම කිලින් කිව්වට මොකද පත්තිනි දෙයියෝ අදහන ඇති මේකේ. මට නෑ නුනට. ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේත් මේක ඔය සත්ත්ව විසුද්ධි ක්‍රමයේ තිර හතක් කරලා තමයි පෙන්නන්නේ. බැලූ බැලමට පේන්නේ. හතරවෙනි තිරේ වගේ අරිනකොට තමයි ප්‍රහාණය කළ යුත්තේ මේකයි කියලා දැනෙන්නේ. ඉතින් ඒ නිසා මේ පළවෙනි පියවර දෙවෙනි පියවර තුන්වෙනි පියවර කරනකම් ඔය අන්නම් වාලේ යනවා මිසක් තේරෙන්නේ මොකද්ද ප්‍රහාණය කරන්න ඕනේ කියලා. ඉතින් ඒක නිසා ඒකට අපිට පාඩම් පන්තියක් අවශ්‍යයි. ඒකට ප්‍රතිපදාව කියලා කියනවා. ඒක ගිය ගමම තේරෙන්නේ නැහැ ඒක. පියවර රාශියකින් තමයි සුදුස්සෙක් වෙන්න ඕනේ. සුදුසු වුණාට පස්සේ තමයි මේ කල යුතු අභියෝගය දුරු කල යුත්තේ මොකද්ද කියන එක තේරෙන්නේ. ඉතින් ඒක මේ සත්‍යවිසුද්ධි ක්‍රමය නෙවෙයි මම මේ විස්තර කරන්න හදන්නේ මේ අස්මිමානය කියන එක එහෙම නැත්නම් මම වෙමි මං දැන් අපි සාමාන්‍යයෙන් අත්හතර කියන කේන්දරය ගිය ඕනම කෙනෙක්ගේ කේන්දරය හැදිලා තියෙන්නේ මේ මම වෙමි කියන කුඤ්ඤේ ඉඳලා තමයි අපි ලෝකේ දිහා බලන්නේ. ඒ නිසා හැම කෙනාම ඉන්න තැන මුල් වෙනවා. කේන්දර කරගෙන තමයි අපි මගේ අම්මා, මගේ තාත්තා, මගේ අතීතේ, මගේ අනාගතේ, මට වමෙන්, මට දකුණෙන් කියාගෙන තමයි අපි මේ පළවෙනි කුණ්‍ය ගහන්නේ මම වෙමි කියලා ඊට පස්සේ තමයි ලෝකේ තියෙන ප්‍රශ්න සේරම පටන් ගන්නේ. ඉතින් නිසා මේ මේ මම වෙමි කියන කුණ්‍යය පේන්නත් නෑ ගොඩාක් අතුරු ද්විතීය කෙලෙස් වලින් වැහිලා තියෙනවා. නිසා හරියටම අහිං කළ යුතු දේ මොකද්ද කියලා පේන්නේ නැතිකම. නිදර්ශනයක් වශයෙන් සරුවචනන්සේ පෙන්නනවා අපි නුගෑටයක් හිටවපුවාම නුගැටි කියලා කියන්නේ ලෝකේ තියෙන පුංචිම ගහ. ඇටේ වැඩිම ලොකු ගහය දෙන්නේ එකෙන්. ඒක නිකන් අබෑටයක් විතරයි. ඒකේ හිටවපුවාම නුග පැලයක් එළියට එනවා. එතකොට ඒක පොළවේ සාරේ උරාගෙන ටිකෙන් ටිකෙන් ටිකෙන් උඩ ගියාට පස්සේ ඒ නුග ගහේ අතුවිති වලින් දැකලා තියෙනවද දන්නේ අරලු බහිනවා. නූල් නූල් බහිනවා උඩ ඉඳලා පල්ලෙහාට. ඒ බැස්සට පස්සේ ඒ බහින අරලු පොළොට වැදිච්චාම ඒවා මුල් බවටපත් වෙනවා. එතකොට ගහ ගොඩක් වැවුනට පස්සේ මේ පොළවේ ඉඳලා උඩට ගිය කඳත් උඩ ඉඳලා පල්ලයට බෑපු අරලුත් දෙකම එකයි. එතකොට මුල් කඳ දකින්න බෑ. අපි දකපුවම දකින්නේ අරලු ටිකක්. ඒ අරලු කියන්නේ උඩ ඉඳලා පල්ලයට ආපුවා. මහා කඳ පේන්නේ නැහැ. තමයි මේ බුදුරජාණන් වහන්සේ අපිට අයින් කරන්න ඕන කියන දේ බැලූ බැල්මට පේන එක හැත් බැඳිලා තියෙන්නේ. උඩින් වැක්කිරිච්ච බයෙන් වැහිලා වැහිලා වැහිලා ඇතුළ පේන්නේ ඒක නිසා අපි මෙන්න මේ කැලලයි අයින් කරන්න ඕනේ. මේක තමයි මේ මුල කියලා මුල පාදනවා කියන එක ලේසි නෑ. ඉතින් අපි මම මේ උත්සාහ කරන්න හදන්නේ අන්නේ වගේ ඒ එතෙන්ට යනකම් ගෙනියනවා නම් එතෙන්ට යනකම් යන්න පුළුවන් නම් කෙනෙකුට භාවනාවේ ඊටු ටික නිකම්ම වෙනවා. ඒ වෙන්න ටික තමයි වැදගත්ම ටික තමයි. නමුත් ඒක නිකම් වෙන එකක්. ඒක දකින්න ඕනකම තියෙන. නමුත් දකින්න එතෙන්ට යන්නවත් අපට ඉවසීමේ ශක්තියක් නැහැ. ඒක දකින්නවත් අපිට ඕනකමකුත් නැහැ. ඉතින් අපිට මේක ප්‍රයත්නයෙන් අඬ ගන්න අඬ ගන්න ගිහිල්ලා එතෙන්ට යන්න ඕනේ. යනකොට 190කට වැඩි පිටසක් හැලෙනවා. මොකද ඒගොල්ලෝ තාම නිවන පැත්තක තිබීවා. ඒ සඳහා දුරුකල යුතුවක් දැකලා නැහැ. මේ ඒක මුලා වෙලා නැතිනේ. මේ අපි නුග ගහක් ආවට ගෙනියලා කිව්වොත් මේක තමයි කඳ කියලා. අපිට පේන්නේ මුල කඳ නෙවෙයි අපිට පේන්නේ අරලු. අරලු කියන්නේ උඩ ඉඳලා පල්ලෙහාට ආපුවා. පොළොවේ නැගපු එක නෙවෙයි. සිනේහජා කියලා බුදුසසුනේ සඳහන් කරලා තියෙනවා. තෙත ගැනීම සඳහා බහින අරලෝ. ඉතින් අපි ජීවිතය ජීවත් වෙනකොට ගොඩාක් දේවල් පටලවා ගන්නවා අපි. ඒ පටලවපු දේවල් වලින් අර මූල හරේ පටලවිලා තියෙනවා. ඒක වෙන් කරලා දකින්න එක හරියට පිළිකාවක් තියෙන තැන මේ බයොප්සි එකක් කරලා හරියටම කෑල්ල අරගෙන මෙතන පිළිකාවක් තියෙනවා කියලා කියන වගේ වැඩක්. ඇඟ හැතරම ලෙඩ වෙලා එතකොට. උණත් හැදිලා ඒ කොතනින් ගත්තත් පිළිකාව අල්ලන්න බෑ. පිළිකාව හැදෙන්න මුල් වෙච්ච තැනටම විදලා. එතනින් කෑල්ලක් අරගෙන ටෙස්ට් කරන්න ඕන. නැත්තම් කියන්න බෑ. අනිත් වගේ බුදුජානසී ඒ හරියටම තැනට එල්ලකරනද අපි ඔපරේෂන් වලදී පොයින්ටර් එක කියලා එකක් ගන්නවා පොඩි උලක්. ඒ උලෙන් තමයි මේ අයින් කරලා හරියට ඕන තැනට ඒ ඒ උලට ඒසනි සලාකා කියලා බුදුරජාණන්සේ සඳහන් කරන්නේ. අපි මේ කෙලෙත් ඔක්කොම දැන් පටලවිලා තියෙන්නේ. පටලවිලා තියෙනකොට මේ මූල දේට යවන්න අනිත්‍යුවා අත්මත් කරලා හරියට ඒ දේට මේ ගුණුව දෙන්න ෆෝසෙප් එක කියලා කියනවා එහෙම නැත්නම් අපි නාත්තණ්ඩුව කියලා කියනවා නැත්නම් ඒසනි සලාකා කියනවා අන්නේ ඒසනි සලාකා වගේ තමයි මේ තියෙන සියරම කෙලස්තියෙද්දි සතිය හරියටම අස්මිමානයටම යනවා වැඩ කරගෙන කරගෙන යනකොට හැම දෙයකම යන්නේ එයා. හරියටම මුලට හොයාගෙන යනවා. ගියාට පස්සේ සතියෙන් තමයි පෙන්ලා දෙන්නේ මෙන්න මේක අයින් කරපන් කියලා. ඉතින් හුඟ දෙනෙක් කියනවා තියෙන හේරම අයින් කරන්න කියලා. අයින් හේරම අයින් කළා කරන්න බෑ. පිළිකාව තියෙනකොට ඔපරේෂන් කරලා අයින් කරන්න ඕනේ පිළිකා සෛල ටික විතරයි. මුළු ඇඟම ලෙඩ වෙලා තියෙන්නේ. ආන්නේ වගේ අයින් කරන්න ඕනේ කෑල්ල දකින්න ඕනේ නිසා සතියට බුදුරජාණන්සේ ඒසනි සලාකා කියන වචනේ පාවිච්චි කරනවා. ඒකන පොයින්ටර් එක වගේ ඔක්කොම තියේදී හරියට කාගෙන ගිහිල්ලා මෙතනයි ඔන්න ලෙඩේ තියෙන මේක අයින් කරපන් කියනවා. අන්න එතෙන් යන්න තියෙන පියවරවල් ටික බුදුරජාණන් වහන්සේ චූල ශුන්්‍යත සූත්‍රයේ දක්වලා තියෙනවා. චූල ශුන්්‍යත සූත්‍රය අපි මෙහෙදිත් වැඩමුළුවටත් කරලා තියෙනවා. අවස්ථා කීපයකින්. ඒක බලන්න බුදුරජාණන් වහන්සේ ඉස්සල්ලාම පෙන්වන්නේ ආනන්ද ස්වාමීන්ගේ ප්‍රශ්නයක් ඒ පූර්වාරාමේ ඉන්නකොට අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ කාලේ වහන්සේ කාලයක් නිකුරෝදාරාමේ වැඩ ඉන්න වෙලාවේදී කපිලවස්තුවේ මතක් කරා මම ආනන්ද බම් බහුල කොට ශුන්්‍යත විහරණේ වාසය කරනවා කියලා මට ඒ වෙලාවේ ඇහිච්ච දේ හරිද ඔබ වහන්සේ ශුන්්‍යත විහරණේ කියන එකෙන් අදහස් කර දෙයිද මට වැටහුනේ කියලා. ඒක බුදුනාථ කියනවා මම එහෙම කිව්ව බව හැබෑව. මම එතන විතරක් නෙමෙයි මෙතනත් ඉන්නේ ශුන්්‍යත විහරණේ තමයි කියලා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ කියන අවතරයි ස්වාමීන් වහන්සේ අපට මේ ශුන්්‍යත විහරණේ කියලා දෙන්නයි කියලා. ඉතින් මේ ශූන්‍යතාවයට ළඟා වෙන හැටි මේ ගොඩක් පටලවාගෙන අනාගෙන ගාගෙන පටලවාගෙන ඉන්න එක ශූන්‍යතාවය යතක්ක ගෙනියන හැටි දැන් ශූන්‍යතාවය කියලා කියන්නේ ගැඹුරු වචනයක් මේ අස්මිමානේ වාගේ. ඒකට මේ නොදන්න කෙනෙකුට මේ ශූන්‍යතාවය බුදුරජාණන්සේ පෙන්ලා දෙන්නේ ওই මහා විසරද වැඩවලින් නෙමෙයි. මේ සාමාන්‍ය ඕන කෙනෙකුට තේරෙන තාලට. බුදුරජාණන්සේ කියනවා අනන්ත මම දැන්වත් ශූන්‍ය විහෙත විසුන්නති විහෙරණින් ඉන්නවා. ඒක අගය කරනවා මගේ ප්‍රතිපදාවත් යොමු වෙලා තියෙන ශුන්‍යති විහරණයට තමයි දැන් ආනන්ද අපි ඉන්නේ පූර්වාරාමේ අපි මේ පූර්වාරාමයට ආවට පස්සේ අපට අරඤ්‍ය සංඥාව කියන එකක් එනවනේ දැන් කැලේකට ගියට පස්සේ මං ඉන්නේ කැලේ කියලා සංඥාවක් හිතන්න මේ පුද්ගලයා දැන් කැලේට ආවට සතුටින් ඉන්නවයි කියලා ඔක්කොටම කැලේකට ගිහලා සතුටු වෙන්න බෑනේ. බයයි කුඩල්ලෝ ඉන්නවා, ලයිට් නෑ, යා කන්ඩිෂන් නෑ, ටෙලිවිෂන් නැති නිසා ඔක්කොටම සතුටක් එන්න. නමුත් කලාතුරකින් කෙනෙකුට අර ගමේ තියෙන කාන්දොස් කිරියාවල් මොකුත් නැතුව අරණ්‍යගත උලා සතුටක් හිටියනම් එයා මම දැන් ඉන්නේ අරණ්‍ය කියන එක සමාදම් වෙනවනම් ඒ සමාදම් වෙලා ඉන්න හැම චිත්තක්ෂණයකම ගම පිළිබඳව තියෙන දුක් කරදර හිතට එන්නේ නැහනේ. අමුදරුවන් පිළිබඳව, හරක බාන පිළිබඳව, රත්තරන් මුඳු පිළිමැණික් පිළිබඳව, හරකා අස්සයා, අලියා මොකක්වත් එන්නේ නැහනේ. ඒ මොකද දැන් මේකේ ඉන්නව ඒක සතුටු වෙලා. ඒක සාත සහගතගේ මිහිරියාවක් කරන්න මට කැලියට යන්න වෙච්ච එක හොඳයි. හරියට අපි ගොත් ස්කවුට් බාලදක්ෂ ව්‍යාපාරය කරන නැත්නම් ගර්ල් ගයිඩ් ව්‍යාපාරය කරන කණ්ඩායමක් කවුරුතු ගාන සැලසුම් කරලා කැලියකට යනවා ජම්බරියක් කරන්න. ඉතින් ගියාට පස්සේ පොඩි උන්ට හරි සතුටක් තියෙනවනේ අපි සැලසුම් කරපු විදිහට කැලියට ආවා. ඒ වගේම අපි හිතමු කාට හරි පැවිදි වෙන්න ආසාවක් තිබුණා. පැවිදිලා දැන් කැලියට යනවා. ගියාට පස්සේ සතුටක් තියෙනවනේ. අන්නේ සතුටේ ඉන්නකොට ඒ ඉන්න හැම වෙලාවෙදීම ගම ගැන සංඥාවක්, ගාන පිරිමි ගැන සංඥාවක්, හරක එළුව බල්ලා ඌර සංඥාවක්, රත්තරන් මිනිමුතු සංඥාවක්, නිශ්චිත චංචල දේපල් පිළිබඳ සංඥාවක් නැහැ අපට. ඒ නිසා අපි මේ අරන්නේ ඉන්නකොට අපිට අරඤ්‍ය සංඥාව තියෙන නිසා ග්‍රාම සංඥාවෙන් හිත ශූන්‍යයි කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඒකයි ශූන්‍ය කියලා කියන්නේ. හැබැයි අරන්නේ ඉඳගෙනත් gedara ගෑණි ගැන හිත හිතා ඉන්නවනම් ඕකට ශූන්‍යතාවය කියන්න බෑ. අරන්නේ හිටියට අරන්නේ නෙවෙයි ඉන්නේ. එනිසා අරන්නේට යන්න පුළුවන්. ගිහිල්ලා අරන්නේ මිහිරියාවක් ඇති කරන්න සාත ලක්ෂණයක් ගන්න ඕනේ. ප්‍රනීත කර ගන්න ඕනේ. බුදුරජාණන් කියන මේ අරණ්‍ය පිළිබඳේ ප්‍රනීත හැඟීම ගන්නේ අරණ්‍ය ප්‍රනීත නිසා නෙවෙයි. අරණ්‍ය දුක් දෙහැටයි. අරන්නේ ස්ථිරතාවයක් නැහැ. අරන්නේ අපිට අවශ්‍ය සපහසුකම් නැහැ. නමුත් අරසා විශාල ගමකින් එන්න පුළුවන් දුක් කරදර පීඩා සියල්ලම නැතිකරන්න අරන්නේ පිළිබඳ තියෙන මනාප හැඟීම අපිට උදව් කරනවා නම් අපි අරඤ්‍ය සංඥාවට හේතු වෙලා ගමෙන් එන ග්‍රාම සංඥාවෙන් ශූන්‍ය වෙනවා. එච්චරයි. ඊට පස්සේ කියනවා දැන් ඔන්න අපි අරන්නේ ඉන්නවා අරන්නේ ඉනකොට මේ අරන්නේ වැඩ කියලා જાතියක් තියෙනවා ඒ කටයුතු කරනකොට හරි වෙහෙසයි ඔය ඔය උඟ දෙනේ පැවිදි වෙන්න හිතාන හිටියට පැවිදි වුණාට පස්සේ ඔය තියෙන ප්‍රේමේ නැහැ. ආවට පස්සේ මෙතන ගොඩක් වැඩ තියෙනවා කරන්න. ඒක මේ පැහැදිලිවම කියන්න පුළුවන්. ඔයගොල්ලෝ වැඩ කරන්නේ සුමාන කර දවස් පහම ආරයි. අරන්නේ දවස් 7ම වැඩ. උගොල්ලෝ දවස් වැඩ කරන පැය 8යි. අරන්නේ පැය 18කට වැඩිය වැඩ. අරන්නේට නෑ දවස් 365න් වැඩ. එකම මොහොතක්වත් නිකන් නෑ. ඊට පැය 24ම වැඩ. ඒ නිසා ඕගොල්ලෝ හිතනවා වගේ මේ පෙන්කෙලියක් නෑ අරන්නේ. ආව දවසට තේරෙයි. ඒක නිසා ඕකන සුන්දර සීනියක් තියානින්න ඒක වෙනම කතාවක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා අරණ්‍ය ආනන්ද දරතයක්. ඒක මේ යම් කිසි ප්‍රමාණයක දැවිලි දැවිලි එකේ තියෙනවා. නමුත් ගමක නගරයක රටක එන්න තියෙන දුක් කරදර නැති කිරීම සඳහා අරණ්‍ය අපි හිත බඳලා ජීවත් වෙනවා. මොකද හිත බඳින්නේ අච්චර දුක් කරදර ප්‍රමාණයකින් හිත ශූන්‍ය කරගන්න. මෙහෙම අරන්නේ ඉන්නකොට ඒ කෙනාට හිතෙනවා හිතමු එයා භාවනා කරන්න හිත යොදලා පරියන්කයකට ගිහිලා ඕ සක්මනකට ගිහිලා ඕ පරියන්කේ වාඩි උනායි කියලා. වාඩි වෙලා මෙයාගේ හිත පරියන්කේට හිත ඉඳගෙන ඉන්න ඉරියව්වට හිත ගත්තයි කියලා. එතකොට බුදුරජාණන්සේ කියනවා ඒ කෙනාට අරණ්‍ය පිළිබඳ දැන් කල්පනාවක් නැහැ නේ. අරණ්‍ය සංඥාවෙන් දැන් ශූන්‍යයි තියෙන්නේ සංඥාව කය පිළිබඳ සංඥාව විතරයි. ඉතින් ඒ කය පිළිබඳ සංඥාවේ හිත පවතින තා. නැත්නම් එලඹ සිටි අරමුණ අප්‍රමාදයේ සතිය තියෙන තාකල් එයාට ගමෙන් එන ඥාන පිරිමි සංඥා, ග්‍රාම සංඥා, රත්තරම් මිනිමුතු ආරක බාණ සංඥාවක් නැහැ. අරඤ්‍ය සංඥාවක් නැහැ. දැන් තියෙනවා කය පිළිබඳව. හැබැයි ඒකත් මල කරදරයක්. ඒක ලස්සනට බුදුරජාණන් සඳහන් කරන මේ කයට හිත ගත්තට ඒකේ සැපක් නැහැ. හැබැයි අරසා විශාල දුක්ඛන්දරාවක් අයින් කරන්න මේක වාංගු කරන්න පුළුවන් නිසා අපි කයේ ඉන්න එක සාත සහගතව තියාගන්න කියනවා. මිහිරියාවක් විදිහට සලකන්න කියලා කියනවා. ප්‍රමෝදයක් විදිහට සලකන්න කියලා කියනවා. නන්දියක් විදිහට සලකන්න කියලා. මොකද ඒකේ ජීවත් වෙන හැම චිත්තක්ෂණයකම ගමෙන් එන දුක් පීඩා, චිත්ත පීඩා, හිත් කරදර අසහන නැහැ. නගරයෙන් එන චිත් මේ අරණ්‍යෙන් එන චිත්ත පීඩත් නැහැ. දැන් මේ කයේ හිටියා. ඉතින් උංගුව දෙනෙක් හිතනවා මම මේ කයට හිත ගත්තාම හරි කම්මැලිනේ. හරි නීරසයිනේ. හරි ඒකාකාරයිනේ. ඉතින් උග දෙනකොට කයට හිත ගන්න බැරිකම නෙවෙයි තියෙන්නේ. එයා ඒකට මිහිරියාව යති කරගන්න දන්නේ නැහැ. යෝනිසෝමනස්කාරය නැහැ. මොකද කයට හිත ගත්තකම හරි වෙහෙසයි. ඒක හොඳට දන්නවා කුඩල කොට උඩ තිබ්බා වගේ. කටසු පිටක් උඩ මේ ඔනි දැටයක් තියන්න හදනවා වගේ. හිටින්නේ නැහැ. දුවනාසෙක් උඩ ලැබු පූල් ගෙඩියත් මේ ලබ්බක් ලබ්බත් තියන්න හදනවා. හිටින්නේ නැහැ. ඉතින් හිටින නිසා හෝ මිහිරි නිසා නෙමෙයි ඒකට හිත තියන්නේ. ඒක නිසා ග්‍රාම සංඥාව දා අරඤ්‍ය සංඥාව විශ්දන්න පුළුවන් නිසා ඒක නා දැන් කාය සංඥාවේ ගත කරනවා ඉරියව් සංඥාවේ ගත කරනවා හැබැයි යා ග්‍රාම සංඥාවෙන් සහ අරඤ්‍ය සංඥාවෙන් ශූන්‍යයි දැන් අපි හිතමු මේ කය කියන්නේ හතර මහා ධාතු නිකේ වායෝ ධාතුට විතරක් හිත දැම්මයි කියලා. ආනාපාන. ඒතර කයත් නැහැ. කයනොත් වායෝ ධාතුව විතරයි මට දැන් කරදර කරන්නේ. කරදරයක් නැහැ. හැබැයි එතකොට අරණ්‍යකුත් ගමත් නැහැ, අරණ්‍යයත් නැහැ, කයත් මතක නැහැ. වායෝ ධාතුවේම හිටියා. එතකොට මෙහා මේ රූප ධර්මයක් අල්ලාගෙන ඉතින් රූප ධර්මයකට වාංගු වෙලා අරසා විශාල ග්‍රාම සංඥාවක්, අරඤ්‍ය සංඥාවක්, කාය සංඥාවක් දුරු කරයි කියලා කියන්නේ බුදුහාමුදුරුවමනේ. අපිට කවදාත් හිතෙන්නේ නැහැ නෝක. කවදාකවත් අපිට හිතෙන්නේ අපි මේ වායෝ පොට්ටබ්බ ධාතු අල්ලගෙන මේ ආස්වාස් ප්‍රසආසයේ හිත 100ට 100ක් රඳවලා ඒකේ කොච්චර හිත මිහිරියාවක් ඇති කරගන්නද සතුටක් ඇති කරගන්නද යා හොඳට දන්නවා මෙහෙම නොවුනනම් මං අතීතනාගත වශයෙන් පෙළෙනවා. ග්‍රාම සංඥාවෙන් පෙළෙනවා. අරඤ්‍ය සංඥාවෙන් පෙළෙනවා. කාය සංඥාවෙන් පෙළෙනවා. අරහ මෙයා ගැන හිතනවා. අතන මෙතන ගැන හිතනවා. ගොඩාක් චිත්ත පීඩා. හිත කරදර දැන් නැහැ. තියෙනවා නම් හිත කරදර තියෙන්නේ ආස්වාද ප්‍රසවාසයේ බැලිමේ පමණයි. ඒ නිසා මේක හොඳට සාදර වෙන්න ඕන. ඒකෙම හිත උත්සන්න කරගන්න ඕනේ. ආසන්න කරගන්න ඕනේ. සතිමත් වෙන්න ඕනේ. අප්‍රමාද වෙන්න ඕනේ. වෙලා අපි හිතමු ආනාපානය හොඳට සංසිඳව ගන්න පුළුවන් උනායි කියලා. මේක පළවෙනි දවසේම ආපු දවසේ මම කිව්වා නම් හුඟ දෙනෙක් මේක තේරුම් ගන්නෑ. දැන් අද දවසේ අපි කරපු සාකච්ඡාවේ දැක්ක කීප දෙනෙකුට ඒ අර ආනපානේ හේම කරගෙන කීකරු කරන ආම්බාම් කරගෙන ඒක සංසිඳන හැටි දැක් ගන්න පුළුවන් උනායි කියලා. හිතන්න මේ දැන් තියෙන මේ ආනාපානීය පිළිබඳව තියෙන දැනීමත් දරතයත් දැවිල්ල තැවිල්ලත් නැති වුණා නම් දැන් එයාට මොකකින් ප්‍රශ්න නැහැ නේද? දැන් ආනාපානට වාංගු කරලානේ අර තුනයින් කරේ. දැන් ආනාපානෙත් නැති කරා. එතකොට යා පුළුවන් තරම් ශූන්‍යතාවයට යනවා. නමුත් ආනාපාන නැතිනොට බයයිනේ. ආනාපාන සම්තිනොට අපි ඉතින් ආයේ මේ මේ මොනවද මේ කිහින්දර බලනවනේ. ආපහු ගෙන්න ගන්නේ කොහොමද කියලා. අදත් එක්කෙන දෙනෙක් අහලා තුනා සෝංශර මේ වෙලාවේදී මම නැවත සියුම් ආනාපානේ බැලුවට කමක් නැද්ද කියලා. මොකද මේ ශූන්‍යතාවය එනකොට නිකන් උණ වගේ ඇඟට. කෙලස් ටිකක් නැතුව. ඉතින් ඒකෝට අර කල්පනා කරනවා මේ කල්පනා කරනවා. ඒ නිසා කාට හරි තේරුම් ගන්න පුළුවන් නම් මේ ආනාපාන ගන්න ආනාපාන නිවන නිසා නෙවෙයි. ආනාපාන ඇල්ලුවාට පස්සේ හොඳට නිසිනින්දේ භාවනා වෙනවනම් හරියට සක්මනේ නිසිනින්දේ භාවනා වෙනකොට අනායාසයෙන් වෙන්නේ කොහොමද? ඒ වගේ ආනාපානට හොඳට නිදැල්ලේ යන්න දුන්නොත් විවේක වෙන්න දුන්නොත් ඒක නොදැනෙන මට්ටමට නේද? එතකොට මේ පුද්ගලයාගේ හිතේ මොනම දරතයක්වත් නැහැ. මොනම වෙහසක්වත් නැහැ. එතකොට පේනවා මේ ජීවිතේ ඉඳද්දිම මේ ශූන්‍යතාවයේ ටික වේලාවකට අත්විඳින්න පුළුවන්. දිගට බෑ. නමුත් මේක විශාල ජයග්‍රහණයක්. අපේ සංසාරේ කවදාකවත් නොකරපු තැන. මහා මූදක දම්බි ගහ ගහ ගොඩේ එන්න දඟලන මිනිසෙකුට පුංචි දූපතක් හම්බුණා වගේ. මේ පියවර බුදුරජාණන්සේ පෙන්වන්නේ ග්‍රාම සංඥා බුදුහාඳුර පෙන්වන්නේ කාම ගුණ කියන නමෙන්. කාමගුණ කියලා කියන්නේ ගමක ඉනකොට අපි පුළුවන් තරම් හැපිනවනවා, කන පිනවනවා, නාසය, දිව, කය ඒක සඳහා රූප ගොඩාක් රස කරගෙන තියාිනවා gedaraක. සද්ද වෙන ක්‍රම රාශියක් රස කරගෙන ඉන්නවා. නාසය, දිව, කය ඇහැ නරක් වුණොත් විජහාට ගිහිල්ලා සුද්ධ කරගෙන එනවා. කන නරක් වුණොත් විජහාට ගිහිල්ලා සුද්ධ කරගෙන එනවා. නාසයේ දිව කය ඔක්කොම කරගෙන මේ කාම ගුණ වඩ වඩා අසුචි වලක ඉන්න අසුචි පණුවෙක් වගේ උදේ ඉඳලා හැන්ද වෙනකන් කිසිම සතියක් නැතුව කාම ගුණයන්ගේ තන්තරපනේ වෙච්ච එකට අපි කියනවා පොහොසත්කම කියලා. ඉතින් සදාකාලික අපායක් උපයගන්න. උදේ ඉඳලා හැන්ද වෙනකම්ම සීමාවක් නැහැ කොච්චර රූප බලනවද කොච්චර සද්ද අහනවද කෝකින් කෝකට පයින්නවද කිසිම ගාණක් නැහැ. මේ කාම ගුණයන්ගෙන් අබිනිෂ්ක්‍රමණයක් කරලා අරණ්‍යයකට යනවයි කියන එක කොච්චර අමාරුද කියලා මං කියන්න ඕනේ නැණ ගියත්තන්. ඔගොල්ලෝ කොච්චර බින්දහම් කරත් ඒක සඳහාම ප්‍රයත්න කෙරුවේ නැත්තම් කරන්න බෑ. කොච්චර දන් දුන්නත් ඒක ඉබේට හම්බ වෙන්නේ නැහැ. කොච්චර සිල්ලක්වත් ඒක ඉබේට හම්බ වෙන්නේත් නැහැ. කොච්චර සමත විදර්ශනා කරත් අරණ්‍යයට යෑම සඳහා නිස්සරණයක් සඳහා ගිහි අතහැරීම සඳහා ඕනකම තිබුණාට කරන්න බෑ. ඉතින් යම් කිසි කෙනෙක් අරසා විශාල කාම සංඥා, කාම දරත, කාම ගුණ ඒවට කියනවා වස්තු කාමය කියලා. කාම වස්තුත් එක්ක ගත කරන වස්තු කාමය. අපි හිතමු ලොකු සටනක් දීලා කොහොම හරි කියලා අරණ්‍යයකට ගියයි කියලා. අරණ්‍යයකට ගිහිල්ලා දැන් පරියංගේ කියලා ඉඳගත්තට ඔය කියන සමාධිය හම්බ වෙන්නේ අර කාමයේ පිළිබඳ මතක කාමයේ පිළිබඳ සම්පූර්ණ කරගත්තේ නැති දේවල් නැත්නම් කරපු දේවල් පිළිබඳ මතක නිසා කාම සංඥාව අපිට වද දෙනවනේ. ඒ කාම සංඥාව කවදාවත් gedara භාවනා නොකරපු කෙනාට තේරෙන්නේ නැහැ. කාම සංඥාව තේරෙන්නේ ගිහි ගිය අතහැරලා తాවකාලිකෝ ඉෂ්ටිරව එක තැනකට වාඩි වෙලා මේ හිත ගැන බලන්න අරමුණක් දාන්න ඕනේ. දැම්මට පස්සේ තේනවා gedara දාලා දේවල් හිතේ දස දහස් ගුණයකින් වද දෙනවා. එතකොට බුදුරජාණන්සේ සඳහන් කර දෙන ඔබ කාමයේ වස්තු කාමයේ අතහැරියට ක්ලේශ කාමයේ ඔබට පහර දෙනවා. ක්ලේශ කාමය කියලා කියන්නේ විඳපු සැප පිළිබඳව කල්පනාවල්. අමුදරුවන් ගැන මෙහි ඉඳගෙන හිතනවා. අතීත අනාගත වශයෙන් හිතනවා. නැත්නම් අරයා මෙයා ගැන හිතනවා. අතන මෙතන ගැන හිතනවා. ඉතින් ඒක අපි දන්නවා ඉඳගත්තුම කොච්චර එනවද කියලා. ඒ නිසා වස්තුකාමයේ අතහැරීම අබිනිෂ්ක්‍මණය කොච්චර දුර්ලභයි දුෂ්කරයි ඒක වෙච්චි පළියට ක්ලේශකාම දුරු වීමක් වෙන්නේ නැහැ. හිතින් මේක අයින් කරනවා කියන එක වෙන්නේ ඒක වෙනමම ප්‍රයත්නයක්. ඒක දානේ සීලෙන් හම්බෙන එක සමත භාවනාවෙන් කරගන්න ඕනේ. ඒ දේ කරන්ඩ දැන් හුඟ දෙනෙක් අහනවා ස්වාමීන් වහන්සේ හිතවිලි නැතර කරන්නේ කොහොමද? වේදනාව නැතර කරන්නේ කොහොමද? මේ සද්ද නැතර කරන්නේ කොහොමද? මොන්න තාලෙන්වත් නැතර කරන්න බෑ. ඒ වෙනුවට එකක් කරතෑගේ හිත වර්තමානයේ ඉන්න ඉරියව්වේ පුරවලා තියාගන්න. නැවත නැවතත් ඉන්න ඉරියව්වේ නැත්තම් ආස්වාස් ප්‍රසවාසයේ පුරෝලා තියෙන තාකල් අර කියන කරදර එන්නේ නැතුව මිසක් ඒව අයින් කරන්න බෑ. ඒව වෙනුවට මේ භාජනය පුරවන්න ඕනේ රූප කර්මස්ථානේ. මේක වෙනස් කරන්න කාම සංඥා පිළිබඳ භයානකම කෙනෙක් යන්කලේ දන්නවනම් කාමේ නැති කිරාට කාම සංඥාව පිටිපස්සේ එළවෙලව පහර දෙනවා. ඒකෙන් වස්තුකාමෙන් අපි දුරවන් වුණාට දැන් අපි මැරෙන වෙලාවේ වස්තුකාමෙන් කොහොමද දුරවන් වෙනවන්නේ? ක්ලේශකාමයේ අඩු වෙන්නේ නැහැ. මැරෙන්නේ අර කුණු කන්දලෙත් එක්කනේ. ඉතින් ඒ නිසා කොහේ ඇයිද කියලා කියන්න බෑ. ගැරන්ඩියගේ බඩේ උපදීද, බැල්ලියගේ බඩේ උපදීද, ජපන් අම්මා කෙනෙක්ගේ බඩේ උපදීද කොහොමද දන්නේ? මොකද ක්ලේශකාමයන් පිළිබඳ අතහරලා අත ගාලම නැහැනේ. නමුත් භාවනා කරන එක නම් මැරෙන්න ඉස්සෙල්ලා මේක බලනකොට පේනවා ක්ලේශකාම වස්තුකාම වලට වැඩිය භයානකයි. ඊට වැඩිය පැන පැන පහර දෙනවා. ඒක පිළිකාවක් වගේ. මේක නැති කරන්නම් රූප කර්මස්ථානකින් හිත පුරවන්න ඕන. අපි ඒකට කියනවා වායෝ පොට්ටබ්බ ධාතු නැත්නම් ආශ්වාස ප්‍රශ්වාසි නැත්නම් ඉන්නේ ඉරියව්ව කියලා. දැන් මේකේ ඉන්නකොට වස් කාම සංඥාව රූප කර්මස්ථානයක් මාර්ගෙන් දැන් ප්‍රතිස්ථාපනය කරනවා. අපි හිතමුක පරියංගට එක චිත්තක්ෂණයයි අපිට මතක් වුණේ ඉඳගෙන ඉන්න බව. නැත්නම් ආශ්වාස ප්‍රශ්වාසික අඩුවනේ ඒ චිත්තක්ෂණය. ඒකට රූප සංඥාව නැහැ. මේ කාම සංඥාව නැහැ. එයාට තියෙනවා ඊට පස්සේ මේ චිත්තක්ෂණ දෙකක් කරගන්නේ කොහොමද? තුනක් කරගන්නේ කොහොමද? ආස්වාද ප්‍රසවාස දෙක තුනක් කරගන්නේ කොහොමද? සක්මන් දෙක තුනක් එක දිගට පියවර කරගන්නේ කොහොමද කියලා මේක වඩා වර්ධනය කෙරුවොත් දවසක තේරෙයි මේ අත්නාරින ප්‍රයත්නයක් නිසා පශ්චාත්තාප නොවි අදිෂ්ඨාන පූර්වක කටයුතු කරනට විනාඩියක් දෙකක් සමහරලාට හුස්ම රැලි 10ක් 15ක් එක දිගට හුස්මෙම ඉන්න පුළුවන්. එතකොට Tamanට හැකි සංඥාවක් වෙනවා මේ කාමේසා කාම සංඥාව බලවත් වුණාට සංවිධානාත්මකව පහර දුන්නොත් අපිට චිත්තක්ෂර ගානක් රූපේ හිත පවත් ගන්න පුළුවන්. ආනාපාන වායෝ පොට්ටබ්බ ධාතු රූපේ හිත පවත් ගන්න පුළුවන්. ඉඳගෙන ඉන්න ඉරියව්වේ හිත පවත් ගන්න පුළුවන්. හොඳට මතක තියාගන්න මේ හිත පවතින මොහොත මගේ පඬිතකමක් නෙවෙයි බුදුහාමුදුරන්ගේ මහා කරුණාව. බුදුහාමුදුරන්ගේ මහා ප්‍රඥාව නිසායි කරන්නේ අපිට කරන්න තියෙන එක අගේ කරන්න ඕනේ මට පුළුවන් මේ ගෙදරල් දොරවල් අමුදරුවන් තේරමත් අතහැරලා මම දැන් මෙතන ඉන්නවා කියන හිත මම දැන් මෙතන ඉන්නවා කියන චිත්තක්ෂණේ අර සියල්ල පොඩ්ඩකට අයින් කරතයි සදාකාලික නෑ අනිත් එක දුර්වල වෙන්නේ නැහැ ආයේ මේක ඇවිල්ලා ගහනවා නමුත් මේක කර කර කර කර ඉඳලා හිතන්න කොයි වෙලාවක හරි යෝගාවචරයට පුළුවන් කියලා එක විනාඩි 5ක් එක විනාඩි 5ක් මම මෙතන ඉඳගෙන ඉන්නවා කියන එක වටහා ගන්න. අවබෝධ කරගන්න. සත්‍යමත් වෙන්න අප්‍රමාද වෙන්න. එනතම මම එක දිගට හුස්ම විනාඩි 5ක් තියාගෙන ඉන්නවයි කිය. එනතම සක්මන් කරනකොට විනාඩි 5ක් මේ වම් දකුණේ තියාගෙන ඉන්නවයි කියලා. ඒ බුරුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා එක විනාඩියකට අපි හිතුවොත් තප්පර 60ක් තියෙනවනේ. එක තප්පරයකට එක සැරයක් මම දැන් මෙතන ඉන්නවා කියන චිත්තක්ෂණය ක්ෂණ සම්පත්තියේ උපයන්න දන්නවයි කියලා. තප්පරයකට එකක්. එතකොට එයා විනාඩියක් හිටියයි කියලා කියන්නේ තප්පර 60ක් නම් චිත්තක්ෂණ 60ක් උපයාගත්ත වෙනවනේ. කාය දරත නැති අසහනෙන් තොර ආතතියෙන් තොර විනාඩි 5ක් හිටියොත් 300ක් චිත්තක්ෂණ ගණන් කරලා පෙන්නනවා. දැන් ඒකේ ගෙදර ගැන කල්පනාවක් නැහැ, අමුදරුවන් ගැන කල්පනාවක් නැහැ, ආරණ්‍ය ගැන කල්පනාවක් නැහැ. Taman මේ අරමුණේ හිටියා. එතකොට එයාට පුළුවන් වෙනවා හිතාගන්න. දැන් මේක කළ හැක්කක් නේ. මේක මෛත්‍රී බුදුහමර වෙනකන් ඉන්න ඕන කම නැහැනේ. මේක කරන්නේ නැතුව කවදාකවත් මම විශ්වාසෙ එන්නේත් නැහනේ දන් දුන්නට. මේක කරන්නේ නැතුව කවදාකවත් හිල්ලක්කට මේක හරියන්නේ නැහනේ. ත්‍රිපිටකය පිළිබඳ PhD එකක් අත්තර මේක හරියන්නේ නැහනේ. හොඳ හා දන්න හාමුදුර කෙනෙක් ඇසුරු කරයි කියලා මේක හරියන්නේ නැහනේ. කරලා බලනකොට ඒකේ ප්‍රතිඵල පේනවනේ. එක විනාඩි 5ක් ඉන්න පුළුවන් නම් තප්පරයට එක චිත්තක්ෂණය ගන්න කොට දැම්මත් චිත්තක්ෂණ 300ක් මම දැන් කාමෙත් නැහැ කාම සංඥාවෙත් නැහැ හිත තියෙන රූපේ එතකොට කීයද හැකි මම මේ දකින ආස්වාසේ ප්‍රස්වාසයට වැඩිය සීතලයි ප්‍රස්වාසයේ ආස්වාසයට වැඩිය උණුසුමයි ආස්වාසයේ දිගයි ප්‍රස්වාසයේ දිගයි මේක නාසික අග්‍රේ වැදෙනවා මේක උඩුතොලේ වැදෙනවා කියලා අර ඇසුරු කරන දඩමීම කරගත්ත අරමුණු කරගත්ත වහංගුවට ගත්ත ආස්වාස් ප්‍රසවාසයේ විස්තර සපේලා කියන්න පුළුවන් කියලා කියන්නේ කියන කියන හැම චිත්තක්ෂණයෙම කාම සංඥාව නැහැ කාම ගුණ නැහැ රූපේ හිටලා තියෙනවා මේක කරගෙන කරගෙන යනකොට මේ රූපය ගෙවෙන බවට සරුවඥන්සේ සාතිකයක් දෙනවා මේ ඉස්සරහින් තියාගත්ත ආස්වාස් ප්‍රසවාසයට හිත දැම්මොත් මේ ආස්වාස් ප්‍රසවාසය එන්න එන්න ගොරෝසු ආස්වාස් ප්‍රසවාසයේ සියුම් වෙලා සියුම් එක අතිසූක්ෂම වෙනවා මේකත් එක්ක පොර කෑවේ නැත්තම් මේකට ප්‍රතික්‍රියා කරේ නැත්තම් මේකත් එක්ක දඟලුවේ නැත්තම් ඒක ස්වභාවයෙන්ම මඩ ටිකක් කලවම් කරලා වීදුරුවක කබඩ් එකක් උඩ තිබ්බොත් ඒක තැම්පත් වෙනවා. නැවත නැවත ඇවිස්සුවේ නැත්තම් තැම්පත් වෙනවා. ඉතින් එහෙම වුණොත් වෙන්නේ මොකද්ද? අර ආස්වාද ප්‍රසවාසයේ කියලා හෝ දැනිච්ච යම් පීඩාවක් අසහනයක් ආතතියක් තිබුණා ඒකත් තැම්පත් වෙනවා. මෙන්න මේ විදිහට රූපය කාමය කාම සංඥාවෙන් ප්‍රතිස්ථාපනය කරනවා වගේ රූපේ නැති වීගෙන යනකොට රූප සංඥා වගේක් එන්න පටන් ගන්නවා. ඒව තමයි ওই දවල් කතා කරන කිව්ව මට කහ පාට පෙනුණා, මට කම්පන චංචල පෙනුණා, මට ආර්යය පෙනුණා, මෙයා පෙනුණා, මෙහෙම දැනුණා. ඒව එකක්වත් අපි බලන දේ නෙමෙයි. බලන දේ තැම්පත් වෙනකොට රූපය ගෙවන් වෙනකොට රූප සංඥා එන්න පටන් ගන්නවා. දැන් මේක යෝගාවචර අපේක්ෂා කරපු එකක් නෙවෙයි. ඉඳපු ගමන් නිල් පාට එලියක් වෙනවා උඩ කහ පාටයි. ඉඳපු ගමන් කහ පාට එලියක් වෙනවා වටේට අඳුරුයි. ඉතින් මේ විදිහට විවිධාකාර සංඥාවල් එනවා. ඉතින් හැම කෙනා මේවට කේන්දර බලන්න හදනවා. මේවට පේන කියන්න හදනවා. නමුත් තීරුම් ගත්තොත් කාමයේ ගෙවම් කරනකොට කාම සංඥාව එනවා. කාම සංඥා දුරුවන් කරන රූපේ ගත්තට පස්සේ රූපේ ගෙවන් වෙන්න තරම් යෝගාවචරය දක්ෂණ ප්‍රතිපදාව දියුණු නම් කෙලස් අඩු නම් ඒ රූපේ ගෙවන් වෙනකොට අනිවාර්යයෙන්ම මේ ඇඟේ උසහැල්ලු ගති, බර ගති, කම්පන චංචල ගති, ආලෝක, සද්ද, ගඳ, රස ගොඩක් දේවල් එනවා. මෙන්න මේවා එනකොට යෝගාවචරයට ප්‍රශ්නයක් මතුවෙනවා. මේක ඇත්තක්ද නැත්නම් මේ මනෝ විකාරයක්ද? හිතට පේන එකක්ද නැත්නම් ඇත්තට තියෙන එකක්ද? මේ ඇඟ පුරාම කූඹි දුවනවා. ඇහැරලා බලනකොට මොකක්වත් නැහැ. එහෙම නැත්නම් මේ කංකෙවිණි වලින් නාසිකයෙන් වැගිරෙනවද වැටෙනවා. අරගෙන බලනකොට එහෙම වැගිරෙන්නේ නැහැ. දැන් ඉඳපු ගමන් අත ගැස්සෙනවා. බර වෙනවා. හැල්ලු වෙනවා. නමුත් එතකොට පේනවා මේක මේ විසක් තොරණක ලයිට් පත් වෙනා වගේ ඒකට මේට දැඟලුවාට මේ මට ඕනේ ආනාපාන සම්බන්ධය තියෙනවා ඒක සියුම් වේගන යනකොට මේ රූප සංඥා දඟලනකොට හැම කෙනාම මේ මතුවෙන හැම දෙයක්ම අස්විමානය කරගන්න මේ මගේ අත නලියන්නේ මේ මටයි කම්පන චංචල තියෙන්නේ මගේ මේ නලියන කූඹි කියලා මේ මතුවෙන රූප සංඥාවල් පවා මගේ කියාගත්තොත් මගේ ඇහැ නලියනවා කියනවා කට නලියනවා කියනවා බඩ නලියනවා කියනවා නමුත් මේ නලියන ගතිය මේ කයෙන් වෙන් කරලා එහෙන් කටෙන් නාසෙන් දිවෙන් අයින් කරලා මට නලියන ගතිය වැටෙනවා කිව්වොත් මට උණුසුම් ගතිය වැටෙනවා කිව්වොත් මට නලිය දඟලන ගතිය වෙන්නේ නැකොත් ඒකට ගති භාව ස්වභාව කියලා ඒක මේ ඒ නලියන ගතිය මේ මිනිහෙක්ගෙන්ගේ නලියනවා කියලා එයා දන්නේ ඒ ධාතු ගුණ දන්නේ මේ ගෑනු කෙරෙක්ගෙන්ගේ නලියන්නේ පිරිමි කෙනෙක්ගෙන්ද පණ තියෙන එකද නැද්ද ඒ ධාතුන් ක්‍රියාත්මක වෙනකොට හැම කෙනාගේම කමඨාන් සුද්ධ කරන වචනේ කියන්නේ මගේ ඇහි අසවල් තැන කහනවා. බඩේ මෙතන නලියනවා. මෙතන රත් වෙනවා. මට ඔළුවට උඩින් ආලෝක පේනවා කියලා මේ හැම කෝලමක්ම මම යට කයට සම්බන්ධ කරලා නේ අපි බබාගේ භාෂාවෙන් කතා කරන්නේ. නමුත් එකම ධාතු ගුණයක්වත් දන්නේ නැහැ. මම මේ ගිහිල්ලා හොල්මන් කරන පිරිමියකකද ගෑනුවකකද දන්නේ නැහැ. ඒ නිසා මේ රූප සංඥා මට්ටමේදී පමණයි මේ මතුවෙන දේවල් මගේ නෙවෙයි මම නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියලා කියන්න පළවෙනි සැරේට මෙයාට මේ කටපාඩම් කරන්න බුදුරජාණන්සේ උගන්වන්නේ ওই රූප සංඥා මට්ටමට භාවනා ගිහිල්ලා මේ ආනාපානෙත් පේනවා මේ පැත්තෙන් මේ හොඳට ආලෝකයක් පේනවා මේ පැත්තෙන් තැහැල්ලු ගතියක් පේනවා මේ පැත්තෙන් බර ගතියක් පේනවා මේ දැන් නලියන කම්පන චංචල උණුසුම් සිසිල් ගතිය. යට හොඳට තේරෙනවා මේ මේ කෝලම් තිබුණාට ආනාපානෙ බලන්න පුළුවන්. අපි කරන්නේ ආනපානේ පැත්තක තියලා මේ කොලන් දිගේ කතන්දර ගොතන්න හදනවා. මේක දිගේ ඇයි එහෙම වෙන්නේ? තාත්තට එහෙම වුණා නම් අම්මට නැත්තේ ඇයි? අරයට වුණා නම් මට උනේ නැත්තේ මේමයි කියලා මේ පේන රූප සංඥාවල් එක්ක ගහන අනාගත givisුන් දිහා බලනකොට පේන්න පටන් ගන්නවා මේ කොහිදෝ යන රූප සංඥා වගයක් මම කියාගෙන මගේ කටට බඩට සම්බන්ධ කරගෙන මේ ඇති කරගන්න මාන්නේ නිසා ප්‍රධාන වශයෙන් දෙන අර ගෙවීමෙන් පවසින ආනාපානේ අතහැරෙනවා. අයි මේ පේන එකත් එක්කනේ කතාව පටන් අරගන්නේ. ඒ වගේම අතාත්‍තික දෙයක් එක්ක අර තාත්‍තික ආනාපානේ වැත්තක තියෙදි මේ අතාත්‍තික දෙයක් එක්ක අපි ලස්සන කතන්දර ගොතන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් ඒව අබිරමණය කරන්න පටන් ගන්නවා. මෙන්න මේ අබිරමණය තහ ඒන දේවල් අල්ලා ගැනීම නිසා එකක් ආනපනිය නැති කර ගන්නවා. දෙක සම්පප්පලාප වලට වැටෙනවා. දන්නේ නැති තීන්දු කරගන්න බැරි දේවල් අල්ලගෙන නටනවා. අච්චර අල්ලන්න පුළුවන් ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් ආනාපානේ පාව දෙනවා. මෙන්න මෙතෙන්ද ගියාට පස්සේ තමයි බුදුරජාණන්සේ සඳහන් කරන්නේ දැන් නිතරම ආනාපාන හොඳට සංසිඳෙන්න අරින්න. සංසිඳුණාට පස්සේ මේ කෝලං එයි. විවිධ ධාතු ගුණ පෙන්නනවා ආලෝක පෙන්නනවා අන්ධකාර පෙන්නනවා ඒ පෙන්නකොට Tamanට සැකනම් ඇයි මෙන්න මෙහෙම කියලා ප්‍රශ්න අහන වෙනවා අහන ගතියක් එනවනම් මතක තියාගන්න මේ හිත සතිය කඩන්නයි මේ කෝලම් ටික එන්නේ මේ කතන්දර ගොතන්නේ සතිය කඩන්නයි ඒ නිසා එකම දෙයක් කරන්න ආයෙත් ආනාපානෙ පොඩ්ඩක් බලන්න පේනවනම් සබාවනා කැඩිලා නැහැ මූල කර්මත්තා ඥානපාන මූල කර්මත්තා නැත්තම් ඉරියව් පේන කාකල් භාවනා කැඩලා නැහැ. හැබැයි මේ කෝල මේ හිතවිලි වේදනා සද්ද ගොජ්ජ දානවා. වෙනදාට වඩා ලොකු වෙලා පේනවා. එතකොට යෝගාවචර දැනගන්න මේක දැක්කට ඒ ඒ කූමිනලියන වගේ දැනෙනවා. තමාට තමාට සද්ද ඇහෙනවා. සමහර දේවල් හිතට පේනෙනවා. පුළුවන් ද කියලා අහනවා. ඒවා දැක්කට පොට්ටෙක් වගේ ඉන්නේ. නොදැක්කා වගේ ඉන්න. ඒ වගේ දේවල් විකාර ඇහුනට බීරෙක් වගේ ඉන්න. මේ ඇඟේ කූඹි නලිනවා දඟලනවා අන්ධභාවකාරයෙක් වගේ ඉන්න. නාසයට ගඳ දිවට රස දැනුණට මූඩෙක් වගේ ඉන්න. හිතියොත් තේරෙනවා මේවා මතුවෙනවා වගේ මේවා 100ක් මෙතනම නැති වෙනවා. මේකේ කතන්දර ගොතන්න යන්නේ නැත්නම් අර යට මට කියන්න කියන්නේ නැත්නම් මේක ගැන පොරොත්තු වෙන්නේ නැත්නම් තෙපර බාන්න නැත්නම් ඒව මතු වෙන්නේ නැති වෙන අපිට මේ මතු වෙලා නැති වෙනකන් ඉඳ ඉස්සර වෙලා කොලයක් අරගෙන ලියන්න ඕනේ ආමෙන්ස කහපාට ආලෝක හැද්දක් ඇයි ඉතින් හෙට උදේ ප්‍රශ්න විචාරත්මක වැඩ පිළිවෙලට එනකන් භාවනා ඔක්කොම නතර කරලා ඔය ප්‍රශ්න අහන්න බලාගෙන ඉන්නවා මේ මං මේ කාගවත් දොස් දකින්න හදනව නෙවෙයි මේ තමයි හැටි අපිට පුළුවන් වෙන්නේ කවද්ද මේ නලියන හැමදේම නැති වෙනවා මේ මතුවෙන පැත්ත මගේ කියාගත්තොත් අස්මිමානයට වැටෙනවා. නැති වෙන පැත්ත බලන්න ගියොත් අස්මිමානෙ නැති වෙනවා. අස්මිමානෙ නැති කරන්න එපා මේ කාම ගුණවල. ඒක කරන්න බෑ. අස්මිමානෙ නැති කරන්න බෑ කාම සංඥාවල. ඒක කරන්න බෑ. අස්මිමානෙ නැති කරන්න බෑ රූපේ. රූප සංඥා දක්වම මේක තම්බන්න ඕනේ. රූප සංඥා දක්වම මේක සියුම් කරන්න ඕනේ. හේම කරන්න ඕනේ. ආම්බාම් කරන්න ඕනේ. එතකොට පේනවා දැන් මේ පේන දේවල් මනෝ විකාරයි. අන්නේ පේන මනෝවිකාර વિશે මේක මම නෙවෙයි. මේක මගේ නෙවෙයි. මේක මගේ ආත්මේ නෙවෙයි කියන්නේ එතනදී බුදුන් වඩින්න බෑ කමටහන සුද්ධ කරලා දෙන්න. භාවනාවේදී Tamanට තේරෙන්න ඕනේ මේ ආනාපානය ගෙවිගෙන යනකොට පෙන්වන හොල්මනක්. උඹ දැන් මේ ආනාපානය ගෙවෙන එක පැත්තක දාලා මේ හොල්මන අල්ලගෙන මේ කතන්දර ගොතනවා. එහෙම නැත්නම් හිත කරදර ගන්නවා. ඒ වෙනුවට බුදුජානනාංශය සඳහන් කරනවා කමඨාන සුද්ධ කරලා දෙනවා. ඕක මම කියන්න එපා. මේ නලියන ගතිය දකින්න අත නලියනවා කට නලියනවා කියන්න එපා. මන්ද නේ එහෙම කියනකොට තේරෙනවද කියලා. තමන්ගේ ඇඟට සම්බන්ධ කරලා බලන්න එපා. ඒක භාව වශයෙන් බලන්න. ස්වභාව වශයෙන් බලන්න. ගති වශයෙන් බලන්න. උලඟක් වෙනකොට අමදල්ලක් නලියනවනේ. කෙහෙල්පත්තිරුවක් නලියනවනේ. යෝගී මේ නලියන ගතිය මිසක මගේ අත නලියනව නොවිය යුත්තක් සුබයි අසුබයි හොඳයි නරකයි කියපු ගමන් කොහොදෝ යන කෙලෙස් ප්‍රමාණයක් මේකට දාගන්නවා. නලියනවා. ඔය නලියන එක තියම්පත් කමෙන් ඉවරයි. ආනේ ඉවසීම ඉවසනවා නම් එයා දේවල් ඇති වෙන පැත්තට කේන්දර බලන්න නැගත් බලන්න යන්නේ නැති වෙන පැත්ත බලනවා ඇති වෙන පැත්ත බලනවා කියන්නේ අසුමානයට ගෙට ගෙට ගන්නවා කියන එක. ගෙවද්ද ගන්නවා කියන එක. මල් මාලයක් දාලා පිළිගන්නවා කියන්නේ. නැති වෙන පැත්ත බලනවායි කියලා කියන්නේ අසුමානයට ප්‍රහාණය කරනවායි කියන එක. මම මේ පෙන්වන්න හදන්නේ ඒක මේ අපේ තියෙන කාම ගුණයන් එක්ක ඔය සෙල්ලම කරන්න බෑ. එතකොට අපි දාත වෙලා, පොට්ට වෙලා, අන්ධ වෙලා, ගොළු වෙලා, බීරි වෙලා වාල් භාවයට පත් වෙලා ඉවරයි. අපි යන්න ඕනේ විවේක තැනකට. විවේක තැනට ගිහිල්ලත් ඉවරලා ඒ කාම ගුණයන් පිළිබඳ සංඥා එනෝනේ. කාම සංඥා ඒක දුරුවන් කරන්න, නීවරණ දුරුවන් කරන්න, තෑහෙන භාවනා කරන්න ඕනේ. භාවනා කරන්නේ රූපයකට හේතු වෙලානේ. ඒ රූපයට හොඳට සමවැදුනට පස්සේ નિરાයාසයෙන් මේ රූපේ සංසිඳෙන්න ගන්න. අන්නේ සංසිඳෙන්න ගෙවන් වෙන පැත්තේ තමයි රූප සංඥා හොල්මන් කරන්න පටන් ගන්න එක නිකන් අඩ හීන වගේ. මෙන්න මෙව්ව ඇත්තයි සුඛයි සුබයි ආත්මයි නිට්යයි කිව්වොත් අස්විමානයට පොහොර වැටෙනවා. මෙව ඇති වෙන්නේ ඒක විසීම නැති වෙන්නයි. ආය පිට බෙදකම් ගුරුකම් ඕනේ නෑ ඒකට. ඒක කිසිම දෙයක් අවශ්‍ය වෙන එක මතුවෙන ස්වභාවය ඇත්තේ වී නම් නැති වෙන ස්වභාවය ඇත්තේ වී කියලා මෙන්න මේ බලන බැල්මට බුදුරජාණන් කියන්නේ Nirodhe දක්නාසුලෝ මතුවෙන දේ ගෙවන් වෙන පැත්ත දක්නාසුලෝ එතකොට ඒ කෙනාට ওই ප්‍රස්වාසයේ ගෙවන් වීම දකින්න පුළුවන් වෙන්නේ ওই මට්ටමට හිත ගියාම මිසක දකින්නකොට මුලැමැදාක බලන්න ගියාට ආනාපානෙ එහෙම කීකට් කරන්න පුළුවන් ගතියක් නැහැ ඉස්සලා ආනාපානෙ යාලු කරගන්න ඕනේ යහරුකොලයා හේම කරගන්න ඕනේ ආම්බම් කරගන්න ඕනේ. ඊට පස්සේ තමයි යාගේ පටන් ගන්න මැද අග හොඳට දකිනකොට මේ ආස්වාද ප්‍රසවාසයේ ගිවන් වේගන යන කුණේදී ඒක බලන්න දෙන්නේ නැතුව ආලෝක පෙන්වනවා. ඒක බලන්න දෙන්නේ නැතුව සද්දස්සනවා. ඒක බලන්න දෙන්නේ නැතුව එක එක සංඥා දෙනවා. ඉතින් ඒ සංඥා දිගේ ගිය ගමන් මායя දිනු කෙලේශයක් දිනු තමන් සතිය පාවා දුන්නා වෙනවා. අරමුණු පාවා දුන්නා වෙනවා. ඉතින් කටඋල් කරගෙන ඉන්න ප්‍රශ්න අහන. වෙ මේ කාටද අපි උදව් කරන්න කියලා දන්නේ නැහැ. ඒ නිසා කවදා හරි Tamanට තේරුනොත් ඒ මොන ප්‍රශ්නයවත් මොන සැකයාවත් ආනාපානෙට අතදුරින් තියනවනම් ආනාපානෙට යන්න පුළුවන්කම තියෙනනම් අරසාව තියෙනවා. ඒකට කියනවා ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. යම් කිසි කෙනෙක් Tamanගේ සති ධර්මයේ අරසා කරනවා නම් එයා සම්පූර්ණ ලෝකේ අරසාව ලබනවා. සති ධර්මයේ පාවා දීලා මේ පේන හොල්මන් මේ පේන රූප සංඥා දිගේ යන්න පටන් ගත්තොත් අද භවනා ලෝකේ ලියවිලා තියෙන පොත්වලින් 90%ක්ම ඔන්න රූප සංඥා පටලවාගෙන ලියන කතා. ඒවා සුරංගනා කතා වලට වැඩිය වෙනස්. හොල්මන් තමයි තියෙන්නේ. නොදක නෙවෙයි ලියන්නේ. හොඳටම දෙක දෙන්නේ ඇත්තටම දැකලා ලියන්නේ. හැබැයි බාගෙට තැම්බිච්ච අල. ඕව කාපු එකාගෙත් බඩ නරක් වෙනවා. ඕක ගෙවන් වෙන පැත්තට යනවනම් ඕක අගේ ආඩම්බරය කර කර පොත් ලියලියා කතන්දර ගොත ගොතා ඕකට අබිරමණය කරන්න නෙමෙයි තියෙන්නේ මේ ඕල්මන මේ සංඥාවක් අන්නේ සංඥාව ගෙවන් වෙන්න අරින කතාව ලෝකෙට ගැලපෙන්නේ ලෝකේ හීන පලාපල කියන්න වෙනම දෛවඥයෝ ඉන්නවා පෙරමග ලකුණු දකින්න ඉස්සරහට යනකොට පාන් කිරිච්චෙද්ද දැක්කේ හූනේද දැක්කේ කිව්වොත් අන්න යා කියන්නේ වෙනම කට්ටියන ඔක්කොම මායාවේ දූතයෝ. අපි ආයෙ සංසාරයට ගිහිල්ලා බැඳගෙන යන්නේ කොහෙද මොකක්වත් දන්නේ නැහැ. මේ භාවනාවේදී හොඳට මතක තියාගන්න මූල කර්මස්ථානයේ ගෙවන් වෙන්න වෙන්න වෙන්න මේ හිතවිල්ලක්ද සත්‍යයක්ද කියන දෙක අතර මැද අපි හිර වෙනවා. මේ හිතිමවාගත්ත දෙයක්ද සත්‍යයක්ද කියලා. ඒ සඳහා මූල කර්මස්ථානයේ සත්‍ය විදිහට ගන්න එක ඕන වෙලාවට ප්‍රත්‍යක්ෂණය කරලා ගන්න පුළුවන්. අත ගාලා බලන්න පුළුවන් ආශාර ප්‍රසවාසය. අනිකින හැම දෙයක්ම කිසිම පැකිලීමකින් තොරව එක මම නෙවෙයි ඒක මගේ නෙවෙයි. ඒක මගේ ආත්මේ නෙවෙයි කියලා කියන්න තරම් කමඨාන සුද්ධ වෙලා තියෙනවා ඉදිරින් එහාට භවනා මොනම කිසි කෙනෙකුට ආධාර උපකාර අවශ්‍ය නැහැ නිකම්ම යනවා. නමුත් අපි කරණ තියෙන ආනාපාන ඉක්මනට අමතක කරලා අර පේන ඔක්කොගෙම වගතුග විස්තර හොයෝයා අංග ප්‍රත්‍යංග බල බලා ව්‍යංජනන ව්‍යංජන බල බලා නිමිති අරගෙන ආනාපානේ පාවර දීලා ඒ වගේට මේ හීන පලාපල අහන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් හුඟා ගුරුවරු මෙතනදී යෝගාවචර නොමගරිනවා. එහෙම දකින්න කොහොඳයි. එහෙම දකින්න මේ ඥානෙ ඔය සඳහන් කරන්නේ මේ ධ්‍යානෙ ඔය ලැබිලා තියෙන්නේ කියලා. ඉතින් දෙන්නම කනවා. දෙන්නම පයින්තර උන්ට ඉනිමම් බැඳා වගේ. යෝගාවචරයට කියන්න ඕනේ ඔය පේන හැම එකෙම කරන්නේ සතිය කඩන එක. උඹට ඒක කමන්නේ සතිය කඩන බව දන්නවනම් ප්‍රශ්නයක් නැහැ. නැත්නම් අරමුණ පරීක්ෂා කරලා බලන්න. පරීක්ෂා කරලා බලලා මේන දේවල් මේ තමන්ගේ සතිය කඩන්න නැත්තම් මේ රූප සංඥා මේ සංඥාත් එක්ක වැඩිදුර ගණඳුන කරන්න යන්න එපා ඒව නිකන් බොහොම වතුර ඇඳපු ඉරවල් වගේ දේවල් අහසේ පායපු දේදුන්නක් වගේ එකක් ඕකත් එක්ක මොන ගණඳුනද ආනේ එතෙන්ට යනකොට යම් කිසි කෙනෙක් තීරුම් අරගත්තොත් මේ වෙලාවට මතුවෙන මේ ආලෝක සංඥා මේ පේන දේවල් මේ දැනෙන දේවල් එක ප්‍රතිපදාවකට එළියට එන්නේ මේ සතිය කඩන්නයි Taman අර කරගෙන ගිය මූල කර්මස්ථානේ දැන් සියුම් වේගනේ යන්නේ. ඒ සියුම් වේගනේ යනකොට මොකක් හරි එලියපත්තු කරපු ගමන් අපි අරක පැත්තක දාලා මේකට යනවා. මේ දේ වෙන තාක් කල්යෝගාවචරයට කමඨාන සුද්ධ වෙන්න ඕන. ඒක බුදුම ස්වාමීන් වහන්සේලා කියන මොන හොල්මන ආවත් මොනවා දැක්කත් මොනවා වින්දත් මූල කර්මස්ථානේ ඇහි පේන තෙක්මානේ ඉන්නවනම් භාවනා කැඩලා නැහැ. අරසාවෙන්ස මූල කර්මස්ථාන කියලා පොඩ්ඩක් තට්ටු කරලා බලන්න. හැබැයි මම කියනවා මෙහෙම. එහෙම විකාර පෙනුනත් සැක නැතිනම් යන්න ආරින්. ආය මූල කර්මස්තන්ට යන්න ඕනක මොකුත් නැහැ. මෙනෙහි කරන්න ඕනක මොකුත් නැහැ. සැක නැති වෙනවා කියලා කියන්නේ කාංකා විතරණයක් නැහැ. සැකයක් නැහැ Tamanට මේ රූප සංඥා බව දන්න ඕනේ රූප සංඥාවක් ආපුදේ. ඒක ගෑනු වෙච්චාවයි පිරිමි වෙච්චාවයි සුභ වේසාවයි අසුභ වෙච්චාවයි ධාර්මික වෙච්චාවයි අධාර්මික වෙච්චාවයි සාධාරණ වෙච්චාවයි අසාධාරණ වෙච්චාවයි මොනම දෙයක් අත එතකොට පේනවා මගේ හිත ඇතුලේ තියෙන කුණු කන්දල් ටික තමයි ඔය පෙන්වන්නේ. Tamange හිතේ සංසාරේ ගෙනාවු පොදිය තමයි දිගහැරලා පෙන්වන්නේ. ඕකට බය වෙන්න එපා. හැබැයි මේක තියලා සතිය පාවා දෙන්න එපා. මූල කර්මත්තානේ පාවා දෙන්න එපා. මෙතනදී තියෙනවා යෝගාවචරයේ යෝනිසෝමනසිකාරය අයෝනිසෝමනසිකාරය පිළිබඳ සම්බන්ධයක්. ඒ නිසා සාරිපුත්තු සාන්තිය අහනවා මොකද්ද වහන්නේ හාන භාගීය ධර්මයි. යමේ සංඝයා වහන්සේලාගෙන් අහනවා එවත්නි මේ ප්‍රහාණය කළ යුතු නම් අසුමානය කියලා අපි හිතමු දැන් සාකච්ඡා කරපු නිසා යම් අදහසක් තියෙන ආහන භාගයේ ධර්ම මෙන්න මෙතෙන්දී ආහනපාන පැත්තක දීලා අර පේන සංඥා දිගේ ගියොත් පරිහානියටපත් වෙනවා. විශේෂ භාගීය ධර්මය මොකද්ද? මේ වෙලාවට කොහොමඩක්වත් හොල්බන් වගේක් එනවා. Taman ගමන් කරපු ආනාපානෙ තියාගන්න ඉස්සරහින් ওই පේන දේවල් ඉස්සරහට ගන්න එපා. ගත්තොත් සුවිශේෂ ඥානයකට යනවා. ඒක නිසා යෝනිසෝමනසිකාරය යෝනිසෝමනසිකාරය කියන එක එතනදී 50 50 හිරිනවා. ඉතින් ඒක තමයි මේ කමඨාන් සුද්ධ කරන කියන කතාවෙන් අපි කරන්නේ. එයාට උගන්ලා දෙනවා යෝනිසෝමනසිකාරය කියලා කියන්නේ මූල කර්මස්ථානේ අමතක නොකර ඔය කෝලම් පෙන්නද්දී පුළුවන් තරම් මූල කර්මස්ථානත් එක්ක ඇසුර පවත්තන්න. හැබැයි ඒක එලවෙලව පිටිපස්සෙන් යන්න එපා. ඒක ගන්නේ සැකේ දුරු කරන්න විතරයි. ඒක ගන්නේ බය ඇති නැති කරන්න විතරයි. පාර පැටලිලා නැහැ කියන කියන්න විතරයි. ආයේ මූල කර්මතන මෙනෙහි කර කර මේ හුස්ම ගන්නයි හයියෙන් හුස්ම ගන්න නෙවෙයි. ඒක උරගාන ගල වගේ. යන්න දුන්නොත් තමයි තේරෙනවා ඉnde ඉnde ඉnde ඉnde මේ දවල් හීන කියන එක තේරෙනවා. අපි ඕනම වැඩකට බැසට පස්සේ ඒ තමන්ගේ පැත්ත සාධාරණීකරණය කරලා අනුන්ගේ පැත්ත වැරදි කරන එක අපි ඕන වෙලාවක ඉන්න දවල් හිණයක්. දැන් මේ කාලේ UNP වුණා නම් UNP කට්ටිය කියන සීරම ඇත්ත. හැබැයි ශ්‍රී ලංකා කට්ටිය කියනවා තන්නිකර ಜಾතිවාදී තන්නිකර වැරදි කියලා. ශ්‍රී ලංකා වුණා නම් බැරි වෙලාවත් එච්චරයි. ওই දෙගොල්ලම පචකෙලින්නේ. ඒක පිළිබඳව කිසිම ප්‍රශ්නයක් ගන්න මොනවද අපි අල්ලාගත්ත පැත්තේ වැරදි දකින්නේ නැහැ ඒක නිසා මෙතනදී අපිට පේනවා අපේ හිතේ තියෙන ගොජේ අපි මෙතෙක් සංසාරේ අරගෙන ආපු පුණු කුණු කන්දල් ටික තමයි ඔය සංඥා වශයෙන් එළියට දාන්නේ. රූපේ ගෙවන් වෙනකොට සංඥා එළියට එනවා. ඉතින් ඒව දිගේ කතන්දර ගොතන්න ගියොත් ඒව දිගේ අලංගත සැලසුම් හදන්න ගියොත් අහසට ඉනිමක් බඳින්න හදනවා කියලා බුදුහාමුදුරු කියනවා. අහසට ඉනිමක් බඳින්නේ විකාරයි. ඒක නිසා ඒ වෙනුවට ආනපානේ ආදර්ශයට ගන්න නැත්නම් අපිට කියත හැකි වංගු වාංගුවට ගන්නයි කියලා. නම ආනාපානෙ පුම්බ පුම්බ පිම්බ ආයාතෙන් කරන්න යන්න බෑ. ඒක හේම තැම්පත් වෙන්න අරින්න. එතකොට ආනාපානෙ තැම්පත් වෙන්න වෙන්න අර රූප සංඥා පිළිබඳ හැසිරීම, පිළිපැදීම යෝනිසෝමනසිකාරය දන්නවනම් ඒක මම නෙවෙයි. ඒක මගේ නෙවෙයි. ඒක මගේ ආත්මේ නෙවෙයි කියන එක තමයි ජප මන්ත්‍රයේ වෙලාවට. ඒකට බුදුරජාණන්සේ තව පැත්තකින් කියනවා නාබිවදති නාබිනන්දති නාජ්ජෝස තිට්ඨති. ඒ පේන දේවල් වලට අභිවදනය කරන්න එපා. කතා කරන්න යන්න එපා. රිංග ගන්න යන්නත් එපා. ගෙටක වදින්න යන්නත් එපා. අභිනන්දනය කරන්නත් එපා. ඒවා එන්නේ සතිය කඩන්නයි. මායම. ඒක අභිනන්දනය කරන්න දෙයි. ඒක කියනවා විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං පටිනිසා ගන්න පස්සේ ආනාපාන විවේකීව කරගෙන යන්න. එළෝ එළෝ පිටිපස්සේ යන්නත් එපා මේ ආයනවට බයයි. නිරෝධ නිසිතං ආනාපානේ ගෙවන් වෙන පැත්ත බලාගෙන යන්න. විරාග නිසිතං ආනාපානේ තෙන්ඩෙන් දෙන්න රාග දනවන පැත්තක් නැහැ. එතකොට අර රූප සංඥා තිබේම ගෙවෙන්න පටන් ගන්නවා. පටිනිසක් ගන්න පස්සේ එතකොට මේ පුරුදු ආනාපානේ ගෙවෙන්න ගෙවෙන්න රූප සංඥා වලට අපි ව්‍යංජනන ව්‍යංජන නොබලන නිසා අංග ප්‍රත්‍යංග නොබලන නිසා ඒව ගෙටක වදින්නෙත් නැහැ. ඒක නිසා මේක රූප සංඥා පැත්තට ගියොත් අපාය සංසාරේ රූප සංඥා නැතුව ආනාපාන දිගේ හේම කරගෙන ගෙවම් කරන පැත්තට ගියොත් නිවන ඒ නිසා ඕනම චිත්තක්ෂණයක මේ දෙක තියෙනවා ඕනම දී ඇති චිත්තක්ෂණයක මේ සංසාරේ තියෙනවා මේ නිවන තියෙනවා අපි තෝරන්නේ මොකද්ද කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ අපි තෝරන්නේ මර දන්න කුණු කන්දලේ තමයි නිසා හිතෙන්ද යනකොට යෝනිසමනස්කාරයෙන් ගිහිල්ලා මම මූල කර්මස්ථානයේ එක මිසක් මේ අලුත් ගිවිසුම් ගහන්න යන්නේ මේ පේන දේවල් වලට වළක්වන්න යන්නේ ඒ වගේ ගනුදෙනුවක් මට නැහැ මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය නෙවෙයි කියාගෙන සරණට පිහිටට මූල කර්මස්තෙන්නේ තියාගෙන ඒක ගෙවෙනකන් ගියයි කියලා හිතන්න කාට හරි පුළුවන් උණයි කියලා. එතකොට යාට කාමෙත් නැහැ කාම සංඥාවක් නැහැ. රූපෙත් නැහැ රූප සංඥාවක් නැහැ. එයාට තේරෙන්න පටන් අර ගන්නවා මේ සංසාරෙම චිත්තක්ෂණයක් ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් කයෙන් මනසෙන් නිදහස් රූපෙන් සන්දෙන් ගදෙන් රසෙන් ධර්ම වලින් නිදහස්. හැබැයි මැරිලා නැති බව දන්නවා. ක්ලාන්ත වෙලා නැති බව දන්නවා. නිින්ද කිල නැති බව දන්නවා. එතකොට හරියට මේ ගුරුත්වාකර්ෂණයේ තියෙන තැනක අහසට ගියා වගේ කිසිම දෙයක ආලම්බණය වෙන්නේ නැතුව එතකොට යාට සතියක් වැටහෙනවා අරමුණකින් තොර. අනාරම්මන සතියක් තේරෙනවා. ඒකට අනිමිත්ත සතිය කියලා කියන්න පුළුවන්. මේ සතිය ගැම්මට තමයි අනිමිත්ත සමාධිය කියලා කියන්නේ. කලබල වෙච්ච එකනට සැක තියෙන එකනට කවදාකවත් සමාධියක් එන්නේ නැහැ. එයා කියනවා නේ මේ අරමුණ නැති උනට සතිය කැඩුනා. සමාධිය කැඩුනා කියලා චෝදනා. නමුත් නිමිති නොගන්න සුළු ව්‍යංජනන ව්‍යංජන නොගන්න සුළු පේන පේන නිමිති සංඥා දකින්නට මේක මම නෙවෙයි මගේ නෙවෙයි කියන සුළු යෝනිසමංසිකාරයක් තියෙන කෙනාට මේ බිම දිගේ යන ආහයන්තරාව යම් කිසි වේගයකට ආවට පස්සේ ගුවන්ගත වෙන්නේ පොළවේ හඳන්නේ නැතුව ඉස්සෙන්නේ ආන්නේ වගේ තමයි තේරෙනවා නිමිත්තක් දිගේ යන එකනට නිමිත්තක් නැතුව අරමුණක් නැතුව ඒත් සතිය බව තියෙනවා මේකට තමයි සති බලය කියලා කියන්නේ. අර ගාපු ගැම්ම බිම දිගේ ගිනිච්ච ගිය සමතුලිත භාවය දැන් වාතයේ ගන්නවා. පොඩි දෙල්ලමක් නෙවෙයි ආසෙන්තරක් කියන්නේ මේ වාහනයක් කෝච්චයක් වගේ එකක් නෙවෙයි වගේ 10 ගුණයක් විතර බරයි. ගන්නවා වගේ තමන්න පුළුවන් නම් මේ ගෙවෙන ආනාපානෙ ගෙවෙන්න ඇරලා ඒ වෙනකොට බේන මේ කෝලම් කරන රූප සංඥා වලට පයින් රිලොන්ට ඉනිමම් බඳින්න නැතුව ඒව පිළිබඳව මම නෙවෙයි මගේ නෙවෙයි කියන විදිහට පුළු පුළුවන් විදිහට කටයුතු කරන්න. එතකොට යා මොකද්ද කරන්නේ? අර පොළොව දිගේ ගිය හතන්තරවද වාතේ දරා සිටනවා වගේ එයාට තීරණ පටන් ගන්නවා මේ ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් කයින් මනසින් විනිර්මුත්ත නැත්නම් ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ නැති රූප ශබ්ද ගන්ධ රස නැති ඒ සජීවී මොන මොහොතක් බොහෝම සමතුලිත මොහොතක්. බොහෝම දරාගෙන ඉන්න පුළුවන් මොහොතක් ලැබෙනවා. ඒ මොහොත අපි මෙතෙක් කල සංසාරේ කවදාකවත් විඳලා නැහැ. අපි හැම වෙලාවෙම අත්දකලා තියෙන රූප බලමින්, සද්ධාහමෙන්, ගන්ධ බලමින්, රස බලමින්, ඇහෙන්, කනෙන්, දිවෙන්, නාසයෙන් ජීවත් වෙන්නේ. දැන් එයාට පුළුවන් වෙනවා ඉන්ද්‍රියගේ ආයතන වලින් විනිර්මුක්ත වෙච්ච, අනින්ද්‍රිය බද්ධ වෙච්ච චිත්තක්ෂණයක් ලබන්න. හැබැයි ඒක නෙවෙයි නිවන කියන්නේ. ඒක මේ කරගෙන ගිය කෝලමට සාපේක්ෂව තව එකක් තියෙනවා කියලා පෙන්වන එකක් විතරයි. කිසිම ආලම්බනයක් නැතුව කිසිම අරමුණක් නැතුව සතිය පවත්වන්න පුළුවන්. කිසිම අරමුණක් නිමිත්තක් නැතුව සමාධිය පවත්වන්න පුළුවන්. අන්න ඒකට ගියාට පස්සේ යා අපි කියනවා රූප ලෝකේ භාවනාව අරූප ලෝකෙට ගෙනියනවා. රූප ලෝකේ තමයි යහ කන දිවනාසත් එක කතාව. කාම ලෝකය කියන්නේ ඊටත් වැඩිය අසුචි මල මූත්‍රා සහිත මුර්ග ජීවිතයක්. ඒත් ඒක කාම රූප ලෝකයට අවිලා ඊට පස්සේ රූපයත් ගෙවම් කරන තැන ගියාට පස්සේ තේරෙනවා. ඊ යන අතරමාරේදී මෙයාට අනිවාර්යයෙන්ම පණින්න වෙන කඩීමක් තමයි මේ අස්මිමානය කියන එක මේ එනේන හැම දෙයකම ආරම්භය බැලුවොත් අස්මිමානයට පෝර වැටෙනවා. එනේන ඕනම දෙයක ගෙවන් යන පැත්ත බැලුවොත් අස්මිමානය ප්‍රහාණය කරනවා. ඒ නිසා කිව්වොත් කවුරු හරි මේ ආනාපානේ බලන්නේ ආනාපානේ සාක්කු විදාන gedera ගිහිල්ලා කරඬුවක තැම්පත් කරලා වැඳ වැඳ ඉන්න නෙවෙයි ආනාපානේ ගෙවම් කරන්නයි කියලා. ඉතින් ආනාපානේ ගෙවම් කරන සුළු බැලුවට බෑ ඒක කරන්න. ආනාපානේ ඇති වෙන පැත්ත බලලයි ගෙවම් කරන්න පුළුවන්. ඒ නිසා උගෝ දෙනෙක් අහනවා අනේ ස්වාමීන් වහන්සේ මට හුස්ම රැල්ල ගෙවෙන තැන බලන හැටි කියලා දෙන්න කියලා. කරන්න බෑ. ඒක හට ගන්න තැන බැලුවොත් විතරක් ගෙවෙන තැන දකි. ඉතින් සයිව හැම තැනකදීම තියෙනවා මේ කියන කතාව කියන්නා කොසේ කිව්වත් අහන්නා සීබුද්ධියෙන් අහන්න එපායි මේක. කමටහන සුද්ධ වෙන්න එපායි. ඒ නිසා හැමදාම ආදුනිකෝගේ වාඩි වෙන්න. වාඩිලා හොඳට Taman ඉන්න තැන දිහා බලලා ආනපානට එන්න ආරින්. එනකොට කොන බලන්න යන්න එපා. මුලමැදක බලන්න යන්න එපා. ආනපාන යාලු කරගන්න. යාලු කරලා හොඳට ඒකත් එක්ක මුණට මුණ දාගෙන ඉන්නකොට එයා එතකොට රංගනය පෙන්වනවා. මෙන්න මගේ පටන් ගන්නවා. මෙන්න මගේ අමාරේ. හමාරි. ආන්නේ සුහදකම හරහා ආදකම හරහා දැනුම හරහා තමයි අවස්ථාව ආවට පස්සේ ආස්වාසේ නිමාව ප්‍රස්වාසේ නිමාව ඒ නිමාව වේගන යනකොට සද්ද ඇහෙනවා හිතින් හිතෙන් හදාගත්ත රූප පේනවා ගන්ධ රස පහස දැන ඒ හැම එකක්ම ස්වභාවයෙන්ම නැති වෙනසලු නිසා සහතිකයක් වශයෙන් ඒවා නැති වෙන පැත්ත බලන්න නැති වෙන පැත්ත බලන්න ගිය කෙනාට ඒ Nirodhe බලන්න ගිය කෙනාට අර තේරෙන පටන් ගන්නවා මේ හැම චිත්තක්ෂණයකම අස්විමානයේ ඇති වෙනවා හැම චිත්තක්ෂණයකම නැති වෙනවා අපි මෙතෙක් කල් කිරුවේ ඇති වෙන පැත්තට පොහොර දාපු එකයි ඇති වෙන පැත්තට පාවඩ එළපු එකයි ඇති වෙන පැත්තට පණිය රිලුණට ඉනිමම් බඳපු එකයි බුදුසසුනන්සේ දැන් අපිට පෙන්වන්න හදන්නේ ඕක තමයි සංසාරේ ඔය ඇති වෙච්ච දේවල් නැති වෙන හැටි බලන්න නැති වෙන පැත්ත බලන්න ගියාට පස්සේ ඒ දෘෂ්ටි කෝණයෙන් ලෝකේ දිහා බැලුවොත් ඒ මනුස්සයා මැරිලා උපන්නවා ඕනම දෙයක නැති වෙන පැත්තෙන් පැත්තෙන් ජීවිතේ දිහා බලන්න පටන් ගත්තොත් ඒක තමයි මරණානුස්සතිය කියලා කියන්නේ. අපි හැම වෙලාවෙම සැලසුම් කරන්නේ මේ ජීවත් වෙනකන් ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන කරන කන්‍යම් මරණ්‍යම් කියන කඩා වඩා ගන්න නෙවෙයි කෝකත් මැරෙනවා ලෑස්තිද උච්චර ඔය බදාගෙන ඉන්න දේ අතහරින්න වෙනවා ලෑස්තිද? මේ මරණ මොහොත ගැන හිතනද කාටවත් බෑනේ බඩේලිය යනවනේ heart attack එනවනේ. මරණ මොහොත ගැන තියා අල්ලපු ගෙදර මිනිහා මැරෙනවා කියවත් ටෙලිග්‍රෑම් එනකොට heart attack හැදෙනවා. මේ Tamange කිට්ටු අන්තයෙන් මැරෙනකොට heart attack නේ. ඒ කියන්නේ අපි ඒ තරමටම Nirodheට නොද්දකින් ඔබ තන් නොදොමකින් කියන්නේ. ඉතින් ඕ බුදුහාමුදුරන්ට කියපු එකක් වගේ තමයි ඒක. නිරෝධයට අකමැත්ත කියන්නේ බුදුහාමුදුරුව ප්‍රතික්ෂේප කිරීම. ධර්මයේ ප්‍රතික්ෂේප කිරීම. සංඝයා ප්‍රතික්ෂේප කිරීම. ඔය මොන සීලෙ රැක්කත් ඒක සීලබ්බත පරාමාසයක් විතරයි. සීලයක් නම් බුදුහාමුදුරුව ඇඟිල්ලෙන් ගන්නලා පෙන්වන්නේ ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් කියන එක විතරනේ. ඕකනේ පෙර නිමිති උනේ. ඉතින් සතර පෙර නිමිති දුටුවේ සසර බය නිසා කියලානේ කවියේ තියෙන්නේ. අපිට කියලා දෙන්නේ සතර පෙර නිමිති දැකලා සතර වය ඇති උනායි කියලානේ නෑ. එව්ව දැක්කට සතර වය වෙනවා. ඕගොල්ලෝ ගීතරෙන් නිවන් දකින්න බෑ. පිස්සු. සතර බය තිබුණ නිසා මේක නිමිත්තක් වුණා බුදුහාමුදුරන්. එයා කල්ලින් ආත්මවල දැකලා තිබුණා මේ ගේමේ ඉවර වෙනකොනයි බලන්න ඕන. ලෙඩ වෙන තැන බලන්න. වයසට යන තැන බලන්න. මරණය බලන්න. එදා ගෙදර ගියේ ආයේ ගෙදර නතර වෙන අදහසින් නෙවෙයි ඉවර වෙන පැත්ත බැලුවා. ඊට පස්සේ එදා රෑත් නාටි කංගනවල නැටුවයි කියලා අහලා තියෙනව නේද? පටන් ගන්න පැත්ත බැලුවනම් මොකද වෙන්නේ? නාටි කංගනව පටන් ගන්න වෙලාවේ බෙර ගහන වෙලාවේද බැලුවනම් සිද්ධාර්ථ කුමාරය ඒ වෙලාවට බිත්ති පැත්තට හැරුණා. ඒකට නාටිකම ඉවරුනේ කොහමද? අර නාටි ගානාව එලිවැල්ලෙන් කෙලපෙරාගෙන අර සංගීත භාණ්ඩර නිදාගත්තට පස්සේ බලනකොට අන්න ගී කියත අරින්න හිතුණා. උණ්ඩ උඩින් තමයි පැනලා ගියේ. නාඩගමේ මුලපැත්ත බැලුවනා. අපි මෙතෙක් කල් බැලුවේ මුලපැත්ත විතරයි. ওই ඕනම නාඩගමක ඉවරයක් තියෙනවා. ওই නාඩගම ගියාවයි. ඉවරුණාට පස්සේ බලන්න. ප්‍රසවාසයක් තියෙනවා. ප්‍රසවාස ඉවරුණාට පස්සේ බලන්න. ආශ්වාසයක් කියලා එකක් තියෙනවා. ඉවර වෙන හැටි බලන්න. පිම්බීමක් කියලා එකක් තියෙනවා. හැකිලීමක් කියනදී අපිට මේ පිම්බීම හැකිලීම හම්බුන්නේ නැහැ කියලා හරියට පශ්චාත්තාප වෙනවා. හරියට හම්බුනෝ සාක්කුවේ දාන ගිහිල්ලා කරඬුව තියන වැඳ වැඳ ඉන්න පුළුවන් මේ කියලා. මේක පෙන්නන්නේ බුදුහාමුදුරුවෝක ගෙවෙන පැත්ත බලණ්ඩයි. ඕක ක්ෂය කරණ්ඩයි. ඕක අතහරින්න මිස ලැබිච්ච දේන් ආඩම්බරයක් ගන්න නෙවෙයි. ඒ නිසා අස්මිමානය ඇති වෙන්නේ ඕනෙම සංසිද්ධියක හටගන්ම උදේ පැත්ත බලන එකනට හැමදාම අස්මිමානයි. ඒ හැම සංසිද්ධියකම නැතිවීමක් තියෙනවා ස්වභාව සත්‍යයක්. අන්නේ නැතිවීම දකින්න හිත හැදිච්ච ගමන් බාල වයස මාළු වයස ප්‍රශ්නයක් නැහැ. එයා සම්පූර්ණ ලෝකෙ දිහා බලන්නේ මොන කුමන නැටුම් කෙලි කවට සිනාදා මේ හැමදේම ඉවර වෙන පැත්තක් තියෙනවා නම් අපි මේ පටන් ගන්න දවසට මොන පාටිද මොන උපන්දින පාටිද මොන ආරම්භක අවුරුදු 25ට 50ට 100ට මොන විකාරද හැමදේම නැති වෙන සුළුයි ඒක නිසා අස්විමානය කියන වචනේ බොහොම බරපතලයි. මම පිළිගන්නවා. නමුත් අස්විමානය නැති කරන්න කරන්න තියෙන්නේ හට ගන්න දේ නැති වෙන පැත්ත බලන්න. හැබැයි බය වෙනවා. ඒක පිළිබඳව කරන්න දෙයක් නැහැ. අනිවාර්යයෙන්ම බය ඒකයි කියන්නේ සීලයක් අරගෙන හිටපන්. බුදුන් කෙරේ සද්ධාවෙන් පටන් ගනින් සතියෙන් ඵලයන් ඔය ආයුධ තුන ළඟ තියාගන්න. එතකොට අපිට තියෙන දැන් මරුණට කමන්නේ දැන් බුදුන් කෙරේ සද්ධාවෙන්නේ ඉන්නේ සීලෙකනේ ඉන්නේ සතියකනේ ඉන්නේ කියලා ඒ තුන ලං කරගත්තොත් යන්න පුළුවන්. කාටත් ඒ බය එනවමයි ওই නැතිවීම පැත්ත දකින්නකොට ඉතින් ඒකමයි යෝනිසෝමනසිකාර අයෝනිසෝමනසිකාර කියලා කියන්නේ ඒ නැති වෙන දෙයක් නැති වෙන සහැවි ඇති දේවල් හටගන්නේ ඇයි මොකද ආදි වශයෙන් හොයන්න යන මිනිහා අනන්නත්තරයි මේව නැති වෙනවා නම් ඔගේ ජාතක හොයන්න දෙයක් නැහැනේ අංග ප්‍රත්‍යංග හොයන්න දෙයක් නැහැනේ ව්‍යංජනන ව්‍යංජන හොයන්න දෙයක් නැහැනේ හෙව්වොත් නූපන්න කුසල් රාශියක් ඇති වෙනවා චක්කුණා රූපන් දිස්සා නම නිමිත්තක් ගායෝති නානු ව්‍යංජනක් ගායෝති අත්වාදි කරන මේතං අසංගතං විහරන්තං uppajjati papaka akusala dhamma tatta සංවරය ආපජ්ජති චක්කුන්ද්‍රිය සංවරං ආපජ්ජති ඇහැට සක්මන් කරනකොට ඇහැට රූපයක් දැක්කයි කියන්නකෝ දකින්නේ ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග ගත්තොත් සතිය කැඩෙනවනේ සමංගේ සක්මන කැඩෙනවනේ එතකොට මේක නිසා නූපන්න කුසල් රාශියක් පහළ වෙනවා ඒක නිසා මගේ හිත පිට ගියා කියලා දැනගෙන ඒකේ අත්තර විතර හොයන්න යන්න එපා. අංග ප්‍රත්‍යංග හොයන්න යන්න එපා. ආයෙත් නෝඩ බලන්න අර පුරුදු වම දකුණට ගන්න පුළුවන් නම් නූපන්න කුසල් නොයිපදී වීම තියේ. ඒ නිසා දකින්න දකින්න දේ පිළිබඳව අස්තර විතර හොයන එක අනිවාර්යම අස්විමානය ඇති කරන එකක්. හැබැයි මූල කර්මස්ථානයේ අස්තර විතර හොයන එක එහෙම වෙන්නේ නැහැ. එතකොට මූල කර්මස්ථානයේ හිත බැඳලා කෙලෙස් අඩු තත්ත්වය ඇති වෙන. ඒ නිසා ඔන්න ඔය දෙක හරියට භාවනා කරන එකනට විතරයි මේක අදාළ වෙන්නේ. අදාළ වෙනකොට ඒ අදාළ තැනදී මෙන්න මූල කර්මස්ථානයයි මම විතර වස්තර බලන්න ඕනේ. අතුරු දේවල් පුළුවන් තරම් මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මෙ කියලා අතහරින්න ඕනේ කියන මානසිකාරය આવොත් අපි ඒකට යෝනිසෝ මානසිකාරය කියලා කියනවා. අස්තර විස්තර පේන දේවල් හොයන්න ගිහිල්ලා මූල කර්මස්ථානේ පාවා දුන්නොත් ඉතින් මේ මිනිසයා අයෝනිසෝමනසිකාරයට වැටිලා අනිවාර්යයෙන්ම නැගිටින පශ්චාත්තාප වෙනවා. අනිවාර්යයෙන්ම නැගිටින සැකයක් ඇතුව. අනිවාර්යයෙන්ම නැගිටින්නේ බයක් ඇතුව. ඉතින් මේ බය නැතුව බය බය දකින්න නැතුව බය නැත්තන්ට යන්න බෑ. ඒ නිසා වෙච්ච බය ඇති අපට දැන් ඉස්සරහදී භාවනා කරනකොට මූල කර්මස්ථානේ තියෙන තාක්. සංසිඳින්න තාක් මූල කර්මස්ථාන අනිවාර්යයෙන්ම දකිමින් ගමන් කරන්න ඒක ගෙවෙනකොට ඔය හොල්මන් ටිකක් එනවා. වැඩ කියන රූප සංඥා කියලා අන්නේ ඉව්වගේ අස්තර විතර හොයන්න ගියොත් මාරපාක්ෂික වෙනවා. කෙලේශයක් වෙනවා. මට මේක නොබල ඉන්නයි ආනපානේ වාංගුවට දීලා තියෙන නැත්නම් මූල කර්මස්ථානේ. ඒ නිසා මම ඉස්සරහට මේ වගේ කරදර එන්නෙපයි කියන එක නෙමෙයි කරන්නේ. ආවට අරසාව පිණිස බැලිය යුතු මූල කර්මස්ථානේ කියන එක තේරුම් ගන්න පුළුවන් නම් මං කියන තීක්ෂණ බුද්ධියක් එතන තියෙනවා. ඒක පුංචි ඥානයක් නෙවෙයි. ඒ නිසා ඒ නිසා සාරිපුත්‍ර සාංශික මේ හතරවෙනි ප්‍රශ්නේ තමයි ප්‍රහාණය කළ යුත්තේ මොකද්ද කියලා දන්නවද අස්මිමානි. ඒ සඳහා පිරිහෙන මාර්ගය මොකද්ද අයෝනිසෝ මනසිකාරේ. විශේෂ භාගියේදී මොකද්ද සුවිශේෂ ඥාන වෙන පහල පහල වෙන ක්‍රමය මොකද්ද යෝනිසෝ මනසිකාරේ මූල කර්මස්ථාන මුල් තැන දීලා යන්න මේ අතරින් පතරින් මතුවෙන අහල පහල තියෙන රූප සංඥා දිගේ කතන්දර ගොතන්න එපා. අභිරමණය කරන්න එපා. ඒවට ගෙවදින්න එපා. ඉතින් මේ ටික මේ පරියංකේදී කරලා පුරුදු වුණොත් ටික කාලෙකින් සක්මනේදී කරන්න පුළුවන් වෙනවා. සක්මන පරියංක දෙක කෙරුවොත් මේ භාවනා මධ්‍යස්ථානයේ එදිනෙදා වැඩ කරනකොට අදාළ නැති කිසි දෙයකට අත දාන්න යන්න එපා. මේ ස්ථානේ ගිනි ගත්තත් අදාළ නැති දෙයට අත දාන්න යන්න බෑ. එතකොට වෙන්නේ බල්ලක වැඩේ බූරව කරන්න ගිහිල්ලා ගුටි කනවා. ගහනවා කතා දෙකක් නෑ. බල්ලයි බුරන්න ඕනේ. බූරව සද්ද කරන්න ගත්තොත් බූරව ගුටි කනවා. ඒ නිසා අපි හැම වෙලාවෙම කරලා තියෙන්නේ තමන්ට කරන්න තියෙන දේ පැත්තක දාලා මේ අනුන්ගේ කුණු කන්දල් අනුන්ගේ ළමයි නලවන්න ගිහිල්ලා. අනේ ඒක නතර කරන්න යන්නේක කරුණා ඒක කරුණාව කියලා හිතනවා නම් sorry. <laughs> ඒක නෙවෙයි කරුණා කියන්නේ උඹ බේරලා හිටපන්. මොකද මාත් ගිහි කාලේ මගේ නම කරුණාරත්න. මම ළඟ අහලකවත් තිබුණේ නැහැ. කවදාවත් නැහැ උඹ වැඩි උඹ බලාගනින්. උඹ ඉස්සලා කොට වෙලා හිටපන්. අනේ මයිත් එක හිටපු කායෙන් හරි අහන්න මං කාගවත් දෙයකට ඇඟිලි ගහලා කාටට උදව් කරන්න හීනකින්වත් හිතලා තියනවද කියලා. තාමත් නැහැ. මොකද මන් දන්නවා මාත් නරබණුවෙක් නිකම්ම නිකං කොඳු යට පෙළ නැති සතෙක් මං කොහොමද තව කෙනෙකුට දාන්නේ මං මඩවලක ඉන්නකොට තව කොහොමද මං තව කෙනෙකුට දාන්න හදන්නේ ඕගොල්ලෝ හිතනවනේ මේ වගේ දරුවා නිසා මං කොට දාන්න ඕනේ අම්මා නිසා කොට දාන්න ඕනේ කියලා තමන් ඉන්නේ මඩවල දන්නේ නැතිකමනේ සංසාර බය දන්නේ නැතිකමනේ ඒ නිසා මේ අස්මිමානය කියන එක තේරුම් ගන්න ලොකු පෞරුෂත්වයක් ඕන ලොකු භෞතික මේ සුබ මේ සුතමේ ඥානයක් ඕන ලොකු සංසන්දනාත්මක ඥානයක් ඕන. ණය විපස්සනාව, අන්වේ ඥාන, තර්ක ඥාන තියෙනවා. මේ මධ්‍යවට භාවනා කරලා දැනගන්න ඕනේ මෙන්න මෙතෙන්දි මේ වගේ හොල්මනක් එනවා. ඒක එන්නේ මට කකුල් මාට්ටුවක් දාන්නයි මාව වට්ටන්නයි මම එයා කියන බණ අහන්න යන්නේ මම මූල කර්මස්ථානෙම යනවා හැබැයි මේ ආවට තරහක් නැහැ මොකද එතකොට නෙදන්නේ මේ කඩේම පැන්න විභාගේ පාසුණයි කියලා ඒ නිසා ඒක අත්‍යවශ්‍ය විභාගයක් එතන තියෙනවා ඉතින් මට සාධාරණ දෙයක් තියෙනවා මේ නාකියන්ටයි නාකිච්චන්ටයි මේක කරන්න පුළුවන්ද කියලා. මන් දන්නේ කරන්න පුළුවන් නම් මං උන්ට නාකි කියන්නේ නැහැ. මං කියන්නේ ඒකට ඉලන්දාරි. ඒකට බොහොම මේ රීජුවනේෂන් එහෙම නැත්නම් තිරියන් වෙන જાතිය. එහෙම නැතු මේ පරණ පුරුදු තාලට ඉනෙන දේවල්ට කණපින්දම් ගහ ගහ මේ අරසා මෙතනදීදී අර අනවශ්‍ය දේවල් ගැන කේන්දර හොයන්නයි විස්තර හොයන්න යනකොට සෝරි කියලා හිතන හැබැයි මට හොඳට මතක් වෙනවා මං මං භාවනා කරනකොට මම වරද්දාගත්ත හැටි. ඒ නිසා මට කිසි කෙනෙක් එක තරහක් යන්නේ මොකද මේක බුදු කියපු ධර්මයක් නෙමෙයි. කාටවත් අයිති දෙයක් නෙවෙයි. නමුත් තේරුනොත් ඔය අපි සියවෙනි රිට්‍රීට් එක කරපු වෙලාවේදී ඒ කට්ටිය කිව්වා ස්වාමීන් වහන්සේ එක රිට්‍රීට් එක එකෙක් ගොඩ යනවනේ අඩු ගානේ. ඇති. අපිට ඕක මහා ලොකෝට යන්න බෑ එකෙක් ගොඩ ගන්නවා නම් ඒ මනුස්සයාට තේරෙනවා නම් අපි ඒක තමයි ආඩම්බරයක් කරනනේ වරදින කට්ටිය ගැන අපි එච්චර පශ්චාත්තාප කරගන්න ඒ නිසා අපි ළඟ වරදින හිතවිලි ගැන කතා කරන්න එපා. වරදින චිත්තක්ෂණ ගැන කතා කරන්න එපා. චින සම්පatti උපදිච්ච ගැන විතරක් කතා කරන්න. එතකොට කොහොමටත් නිවන් දැක්කා වගේ. එනිසා අපි ළඟ තියෙන හරි පැත්ත විතරක් හරියන පැත්ත විතරක් කතා කරන්න ගත්ත දවසේ මූණ සිරියාවන්ත වෙනවා. හැම වෙලාවෙම සජීව වෙනවා. නැති බැරිකම් වැරදිච්චකම් පෙරදිච්චකම් කතා කරන්න ගත්තොත් අල්ලපු ගෙදෙටත් හුනියම. තමන්ගේ ගෙදෙට විතර නෙවෙයි ළඟ ගෙදෙටත් හුනියම. බුදුහාමුදුරෝ කවදාකවත් මූණ බලන්නේ බුදුහාමුදුරෝ මූණ බලන්නේ හැකි සංඥාවෙන් මේක දිහා බලන අයට. මතක තියාගන්න මෙතෙන්ද එන්නත් මෙතෙන්ද එන්නත් කාම ගුණ අතහැරලා තියෙන්න ඕනේ. කාම සංඥා අතහැරලා තියෙන්න ඕනේ. රූප කර්මස්ථානේ අඳුනගෙන තියෙන්න ඕනේ. රූප කර්මස්ථානේ ගිවන් වෙන තැනට යන්න ඕනේ. එතකොට තමයි රූප සංඥා පිළිබඳ පාඩමට සුදුස්සෙක් වෙන්නේ. නිසා අටුවාචාන් වහන්සේලා මතක් කරනවා මේ වැරද්ද කරන්නේ හොඳටම පින් තියෙන යෝගාවචරය. පින් නැත්තම් මෙතෙන් එන්න බෑ. අන්නේ ඒ වැරද්ද නැති කරන්න මේ කමට අංශුද්ධ කරන්නේ. එහෙම නැත්නම් මේ බණ කියන්නේ එතෙන්ද යනකොට මේ මුළු ප්‍රජාවෙන් බොහෝම සුළු පිරිසකටයි මේ බණ අදාළ වෙන්නේ. ඔක්කොටම අදාළ වෙන්නේ නැහැ. අනිකුලන්න මේක සුතමේ ඥානයක් වෙනවා. චින්තාමේ ඥානයක් වෙනවා. භාවනා ඥානය ඇති කෙනාට තේරෙනවා මෙවැනි ධර්ම කොටාසියක් බුදුහාමුදුරන්ගේ සවැත්නුර චේතනාරාමේ ශ්‍රී මුකෙන් ඇහුවත් මේ ඇහුවත් කිසි වෙනසක් නැහැ ප්‍රයෝජනෙ පැත්තෙන් බලනකොට. ඒ නිසා මෛත්‍රී බුදුහාමුදුරුවවත් ඕකමයි අහන්න වෙන්නේ. බුදුහාමර වෙන දෙයක් උගන්වන්නේ නැහැ නේ. ලෝක නියම ධර්මෙ පෙන්වන එකනේ කරන්නේ. ඒ නිසා මේ ලැබිච්ච අවස්ථාව ක්ෂණයේ උපරිම හොඳම අවස්ථාව බව දැනගෙන අසුචි අසුචි වශයෙන් අයින් කරලා ගතයුත්ත ගතයුත්ත වශයෙන් වෙන් කර ගන්නට පුළුවන්කම තියෙනවා නම් අපි ඔක්කොටම තියෙන සමාන අවස්ථාවක්. ඒ නිසා සීල දෙනාටම තමන් පිළිබඳව විශ්වාසයේ ශක්තියේ ධෛර්යය ඇති වෙලා ප්‍රහාණය කළ යුත්තේ මේකයි කියන එක අවබෝධයේ පිණිස දවසේ ධර්ම දේශනාව හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතනින් නතර කරනවා සියලු දිනාටම සැනසීම ප්‍රහාණය කළ යුතු දේ පිළිබඳ වැටහීම පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා